අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 72 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ විකාලසරණ හැටියට වේලාව යොමු කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා මම වැඩි වෙලාවක් ගන්න හඳුන්වා දීමට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා කාල වේලාව අනුව තියෙනවා නම් ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියන ආරාධනාවත් එක්ක මම ඉල්ලීමක් කරනවා අපේ එචි මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි පැවැන්දනේ අවසරයි ස්වාමීන් වහන්සේ හුස්ම සංසිඳී කයක් නොදෙනී හිස් අවකාශය සිඳ බලා සිටීමෙන් හිතේ කෙලෙස් අඩු වෙනවාද? එසේ සිටීම විටකදී මැලිකමක් දැනේ. මෙයින් පසු කුමක් කළ යුතුද? පච්චේ පරිග්ඝා ඥානය යනු හේතු ඇති විට ඇති වී හේතු නැති විට නිරුද්ධ වීමද වන බව දැකීමද දේරුවන් සරණයි. මම පටන් අරගත්ත අරමුණ ගිවි ගියාට පස්සේ එහෙම නැත්නම් හැප්පෙන්න දෙයක් නැති වෙච්ච වෙලාවේ ඉති ආතතිය ඉති ආසානය අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තමයි කෙලෙස් අඩු වෙනවද වැඩි වෙනවද කියලා කියන්නේ ඒක අසහනේ වැඩිවීමක් නම් කෙලෙස් වැඩිවීමක් වෙනවා. අසහනේ අඩුවීමක් නම් ආසතිය අඩුවීමක්, දරතිය අඩුවීමක් නම් කෙලෙස් අඩුවීමක් වෙනවා. ඒ නිසා මෙතනදී දරතය, ආතතිය, අසහනය කෙලෙස් කියලා හිතා ගන්න. එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක එන්නේ එන්නේ අසහනේ වැඩි වෙනවනම් කෙලෙස් වැඩිවීමක් කියලා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා ඒ අනුව තමන්ම නිගමනයකට එන්න ඕනේ. භාවිතා කරන භාවනා කරන අරමුණ සිව් වෙන්න වෙන්න තමන් අපහසුවටපත් වෙනවද අසහනකටපත් වෙනවද කියලා. දෙක තමයි ඒ තත්තර ගියාට පස්සේ ඊගාට මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් මේ தত্ত্বය කෙලෙස අඩු தত্ত্বයක් නම් තමන්ට ඒක වැටහෙනවා නම් කෙලෙස අඩුයි කියලා. ඉතින් ඒකට හුරු වෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව ඒක අපහසු කර තත්යක් නම් තමයි අපි ඊ ගාවට මොනවද කරන්න ඕන කියලා අහන්න ඕනේ. මේකදී එක වාක්‍යයක් මම කියන්න කැමතියි. ඒකට හිතා ගන්න පුළුවන්. යමක් අපි ලැබුණාට පස්සේ ඊ ගාවට මොකද්ද කරන්න ඕන කියලා අහන්නේ ලැබිච්ච එකට නිග්‍රහයක්. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අපි මට මේ කෝපෙදීදී තව කෝපයක් දෙන්න කියලා මම ඉල්ලනවා නම් ඒකාන්තයෙන් මේකට නිග්‍රහයක්. ඒක සාමාන්‍ය බුද්ධියෙන් සම්මේ මේ දෙයට එහා යන්න හදනවා කියලා කියන්නේ මේක පිළිබඳව නුරුස්නා ගතියක්. මේක පිළිබඳව නොගැලපෙන ගතියක්. අන්න ඒක පොඩ්ඩක් දැක්කන මේ මේ විවිධ තැනකට ආවට පස්සේ මේක එහා පැත්තෙන් අල්ලන්න හදන්නේ මේකට වැඩිය මොනවදෝ ඉල්ලන ගතියක්. අන්න ඕක තමයි වංචනික ධර්ම කියන්නේ. ඕකට තමයි අනුශය වෙන්නේ. ඒ වගේ හංගා කලසු කරන්න ඕනේ. ඇයි මම මේ ලැබිලා විවිධ වෙලා තියෙනවා නම් කෙලෙස් අඩු බව දන්නවනම් තව එහාට යන්න හදන්නේ තව කෙලෙස් අඩු කරගන්න වෙන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව සැක තියෙද්දි මේක ඉක්මවන්න හදනවා කියලා කියන්නේ කෙලව අමාරුවෙන් අමාරුවටපත් වීම. නොදන්න දේ නොදන්න දේටපත් වීම. සැකෙන් සැකයකට යාම. මේ භාවනාවයි මේ භාවනාවේ හැම තැනදීම ලබන ලබන දේ තහවුරු කරමින් ලැබිච්ච ලැබිච්ච දේ මත ඉදිරියට යනවා. ඒක ඉදිරියට යවනවද යනවද කියලා අහුවොත් ওই මට්ටම් වලින් එහාට යමන්න මොකුත් කරන්න දෙයක් නැහැ. පිරුණාට පස්සේ ඩොකුමුරු වතුර පිරුණාට පස්සේ ඒක පල්ලයක් උමුරට වැක්කෙනවා. ඒක පිරුණාට පස්සේ ඊගාකට වැක්කෙනවා. ඉතින් වක්කඩ කප කපා හරින්න ඕන කමක් නැහැ. ඒක නෙවෙයි වක්කඩ මේ කුඹුර උතුරනවා කියන්නේ. ධර්මයේ අන්නේ විදියට. ඉතින් ඒව හසුරවන්න කිය ගමන් වෙන්නේ අමුවම කෑවා වගේ ඉතින් ඉස්සලා ගෙඩි කඩාන කණ්ඩායම්. ඉතින් අපේ හිතේ තියෙන තක්කමුක්කක් අපේ හිතේ තියෙන තකය අකේකට තමයි කෙලස් කියන්නේ. ඒකට තමයි අසහන කියන්නේ. ඒකට තමයි දුක කියලා කියන්නේ. ඒක තමයි අසන්තුෂ්ඨතාවය කියන්නේ. අන්න ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් මෙතෙන් මේ ආවත් තාම අසන්තුෂ්ඨතාවයේ ඉවරයක් නැහැ. සැක කිරීමේ ඉවරයක් නැහැ. ඉතින් මේ සැකේ දුරු කරලා ප්‍රශ්න උත්තර දුන්නට සැකේ දුරු වෙයිද? වෙන්නේ නැහැ. ඕකේ නෝර තව සැකයක් එනවා. ඒ නිසා මේ සැකේ කොහෙන්ද එන්නේ? මගේ උවමනාවකින්ද ආන්න බලනකොට පේනවා මේ හිත ඇතුලේ සංගවිලා තියෙන ධර්ම. ඒ නිසා මේ ඒ தত্ত্ব හොඳට ඉස්මතු වෙලා ලෙඩේ අඳුරගෙන දැක ගන්න නම් මේ தত্ত্ব ගොඩාක් පුරුදු පුහුණු කරන්න ඕන. අවසාන වශයෙන් ආන්තින පච්චේ පරිඥාණය කියලා පච්චේ පරිඥාණයට කියන්නේ හැම දෙයක්ම හේතුවකින් හට ගන්නවා නම් දේ දකින්න ගමන් ඒකට හේතු වෙච්ච දේ දකීම සප්පච්චේ පරිඥාණ කියලා කියනවා. ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා කියනවා. හේතුවත් සමග දැකීම කියලා කියනවා. එහෙම තමයි ඒක සාමාන්‍ය පොත්වල පරිවර්තන කරලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආදිත්ත පරයාය සූත්‍ර දේශනාවට අනුව මගඵල ලාභියෙකු වුවද විපාකයේ පිණිස අපාගත විය හැකි බව හැඟේ. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් යන අපායට නොවන බවත් පැහැදිලියි. මෙම විපාක අවස්ථාව ගෙවා අවසන් වූ විට නැවත මිනිස් භවයකට පැමිණ එතනින් එහාට ආර්ය මාර්ගය සම්පූර්ණ කළ හැකිද? දෙවැනි ප්‍රශ්නේ කාශ්‍යප බුදුන් කල අවුරුදු 10000ක් සිල් රකිමින් බණ භාවනා කළ එක් වික්ෂාක් තිරසන් අපායේ ඒරාපත නාගයා ලෙස ඉපදීම මෙයට නිදසුණක්ද? එරුවන් සරණයි. මේ පටලවිලා තියෙන්නේ පටලවිලා කියන්නේ කාරණා කාරණා පටලවාගෙන ඒක තර්කයෙන් විශ්තන්න හදන්නේ ආර්ය தත්ත්වයටපත් වුණාට පස්සේ අපාගත වීමක් ඇත්තේ නැහැ. නමුත් ආර්ග ආදී මාර්ග ඥානයේ ඉන්නකම් ආර්ය தත්ත්වයටපත් වෙනකම් වෙන්න පුළුවන්. එහෙම වෙවි තමයි අපිත් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කොච්චර අපාගත වෙලා හිටියත් ඊගාවට හම් වෙන අවස්ථාවේදී අවස්ථාවේ වාසිය අරගෙන නැත්නම් ක්ෂණ සම්පත්තිය තීරුම් අරගෙන ඉදිරියට යන්න පුළුවන් නොයන්න පුළුවන්. ඒක කවටක්වත් සාති කරන්න බෑ. ඕනම වෙලාවක ඒ කරපු අකුසල කිව්වට පස්සේ ආයෙත් හම් වෙනවා සුද්ධ අවස්ථාවක් කරගෙන යන්න. හදියට වැරද්දකට දඬුවම් කරලා හිරේ ගිහිලා ආවට පස්සේ ඕනේ නම් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. කවුරු හරි දැකලා තියෙනද හිරේ ගිහිලා ආවට පස්සේ හොඳ වෙච්ච කෙනෙක්. ඉතින් ඊට පස්සේ තමයි කරන ජඩකම් සේරම ඉගෙන ගන්න ඉරේ ඇතුලේ. ඊක තමයි ඉන්නේ ඔක්කොම ඒක කරන කට්ටිය නිසා සාමාන්‍ය විනයක් ඉරේට අරිනවා කියලා කියන්නේ ඌ අසාමාන්‍ය අපරාධකාරයෙක් වඩපත් කරනවා. ඒ සාමාරු වැටල කොට ආවට පස්සේ ආයෙ මේක හොයාගෙන යයිද කියලා කියන්න අමාරුයි. ඉතින් මේ વિષය ඇත්තටම අපිට දරා කියා ගන්න පුළුවන් විශයක් නෙවෙයි කර්ම વિષය. ඒක උන්මත්තක කරවන සුළුයි. මේ අනුන්ගේ සීනි කිරිල්ල වැත්තක තියලා මේ හම්බ වෙච්චලා භාවනා කරන්න අප්පා. එච්චරයි කියන්න තියෙන්නේ. ගර්ථන ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව කරන අවස්ථාවේදී පරයන්ක භාවනාව කරන අවස්ථාවේදී අදිසි අනතුරකින් මියගිය මගේ ස්වෛරිය සහ ඇගේ සිටිති දරුවා වසර 11කට පෙර මියගිය මගේ ස්වාමියා සිහිර නැගියේ. ඔවුන් අහිමිවීම මාගේ මේ ජීවිත ගමනට ආරම්භය විය. එහෙත් භාවනාවට අවතීන වීමට මේ මතකයන් බාධකයක් සේ දැනේ. එයින් මිදීමට මඟක් ඉතා කරුණාවෙන් දන්වනු මැනවි. පෙරවන් සරණයි. ඒක නිමිත්තක් කරගන්න අමිතක් කරන්න එපා නිගිත්තක් කරන වෙලාවෙම ඒ අත්ව සිහිපත් කරන සිහියට වැඩිය එලබ සිටි සිහිය බොහොම වටිනවා ඒ නිසා මේ අත්ව නැතිවීම සිහියට නගා ගන්නවා ඊට පස්සේ හිතා ගන්නවා අම්බලට මේ සිද්ධ වෙන තමයි මේ පාරේ ආවේ නැත්නම් මාත් පෙන් කියලා කියලා මෙලාටත් මග එනිසා හොඳයි උඹලා ගියාට මොකද උඹලා ගිහිල්ලා මට ඊට වැඩිය සේවයක් කරනවා මේක තමයි සිහිපත් කිරීම නිසා මම එලබ සිටි සිහිය ලබා ගන්නවා කියලා ගාක් වෙලාට අපසරහ පැමිණෙන මේ සෑම අවසනාවන්ත සිද්ධියක්ම අපිට සත්‍ය මතු කරලා දෙන දුක පිළිබඳව අවදි කරන මිෂන් එකක්. ඒ නැත්නම් දූත මේවරක් කෙරෙන්නේ. ඒ දූත මේවර හරියට දන්නවනම් ඒක නායක අභග්ගයකට සලකන්නේ නැහැ, කර්මිකට සලකන්නේ නැහැ. එයත් ඇවිල්ලා අපිත් එක්ක ඇස්ත්‍රය කරලා අවාසනාවන්ත විදිහට අපෙන් ගියේ. ඒක පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය හරියට ගත්තනම් ඥාති සංග්‍රහවත් සිද්ධ වෙනවා. Tamanට සංවේගය පහළ වෙනවා. මේ බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා දුක්ඛෝපනිෂා සද්ධා කියලා වචනය. අපිට සද්ධාාවක් උපදින්න නම් දුකක් එන්නම ඕනේ. ඒ නිසා මේ ඇවිල්ලා තියෙනවා නම් අපිට යම් ප්‍රමාණික සද්ධාාවක් ඒ දුක නිසා. ඒ නිසා කාටද සද්ධාාවක් ඇති කරන්න කරන්න තියෙන එන්න ගහන්න දුකක් දෙන එක. පුළුවන් නම් අන්න වැඩි. සුනාමියක් එව්වොත් තව මේට වැඩි එකක් තියෙනවා භාවනා කරන්න. ඒ නිසා කාදවත් කවදාකවත් ශ්‍රද්ධාව ඇති කරන්න යන්න එපා. කාට හරි ශ්‍රද්ධාවක් ඇති කරන්න ඕට ගිනි ගෙඩියක් දෙන එකයි තියෙන්නේ. ඇමරිකාව කරන්නේ ඕක තමයි දැන් දේශපාලනය. strategy reaction and solution කියන එක. මිනිසුන්ට ඉඳපුවා එන්න ගහන්න මොකක් හරි දෙනවා ගවර්න්මන්ට් එකෙන්. දුන්න ගමන් මිනිස්සු කුලප් වෙනවා. කුලපච්චා රජගෙන ඕකනේ කියන්නේ අපිට පොඩ්ඩක් පඩි මේ බදු පොඩ්ඩක් වැඩි කරන්න කිව්වහම ඕගොල්ලෝ බෑ කියනවා. ඕම් බලන්නකෝ ඉතින් දැන් මේ වගේ ප්‍රශ්නයක් අම කවුද කරන්නේ? දැන් දෙනවන්නක පොඩ්ඩක් මට බඩු බදු වැඩි කරලා දෙන්න මං හදලා දෙන්නම් කියලා ඕන්නේ එතකොට දෙනවා ටක් ගාලා ප්‍රොජෙක්ට් එක. තන්නි ක්‍රම යන්නේ ඔය මොකද ධර්ම. ලෝක ලෝක දේශපාලන යන්නේම කාට හරි ගිනි ගෙඩියක් දෙනවා. ඒ ගිනි ගෙඩිය අපිට හිතා ගන්න බැරි එකක්. දීලා ඉවර වෙලා මිනිස්සු කොලප් වුණාට පස්සේ අර කලින් හදානපු ප්‍රොජෙක්ට් එකක් ගන්න පින්න ඕම් බලන්න මේ වගේ දේවල් වලට ඕගොල්ලන්ට හිතෙන්නේවත් නැහැනේ. අපි රජයක් වශයෙන් අපි හිතලා තිබ්බනේ මේ වගේ. ඕම් හා හා ඕක ගන්න. හා අපි ටිකක් ටැක්ස් එක දෙනවා කියලා. බලනකොට ගිනි ගෙඩිය දීලා තියෙන්නේ තුමයි. ඉතින් කාට හරි ශ්‍රද්ධාවක් දෙන්න ඕනේ නම් හොඳම වැඩේ තමයි උට ගිනි ගෙඩියක් දෙන්නේ. උට හුණියමක් කරන්න. එච්චරයි. ඒ නිසා අපි මෙතෙන් ආවේ අපිට වෙච්ච අබැද්ද නිසා. නිසා ලෝකෙ සිටින තාක් හැබැයිද සත්පුරුෂයාට හොඳයි අසත්පුරුෂයාට කරදරයක්. නිසා ඒක ඒ කරදර කරපු අයට අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒගොල්ලෝ නිමිත්තක් කරගන්නවා. ඒගොල්ලෝ සීපත් වෙන සීපත් වෙන වෙලාවේ මම ඒගොල්ලන්ව සීකරන එක නෙවෙයි කරන්නේ මම සිහිය එලව ගන්න එකයි. සිහියට වෙන අර්ථකථනයක් දෙන්නවා සතිමත් වෙන එකයි කියලා ගත්තාම ඒගොල්ලෝ මතක් වෙන්න මතක් වෙන්න තමන්ට සතිය ඇති වෙන්න නිමිත්තක් කරගන්න. ඒක තමයි මේකට කාන්තින හොඳ බැරි. ගරුතර ස්වාමීන් වහන්සේ වෙත ඉතා කාරුණිකව මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමි. භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවන්නේද යන්න නොදනිමි. පළවෙනි ප්‍රශ්නය ජීවිත කාලය පුරාවට සිල්වත් ගුණවත් සංඝයා වහන්සේලාට සහ දුගී මගේ යාචකාදීන්ට ද දානමාන පිළිගන්වන කෙනෙකුගේ චතිසිතය යම් කිසි හේකින් නරක විදියට වෙනස් වුනොත් අපාගත වන බව ඔබ වහන්සේ දේශනා කරන ලදී. මගේ ප්‍රශ්නය වන්නේ මෙතරම් පින් කළ කෙනෙකු එසේ අපාගත වීමෙන් නැවත මිනිසත් බවක් හෝ දිව්‍ය බ්‍රහ්ම යන ලෝකයක ඉපදීමක් නොවන්නේද මේ අපාගත වීම කෙටි කාලයකටද කළ පින් නැවත මතුවී මිනිසත් බවක් ලැබේද මේ බව පහදා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි ඒකයි පළවෙනි ප්‍රශ්නේ බොහොම සමානයි අපිට තේරෙන්නේ නැති විශයක් කර්ම විශය පිළිබඳව මට මොනම ප්‍රකාශයක් කරන්න බෑ මොකද එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් අපිට නැහැ. ඒ අවසානයේ කොහොමද අපාගත වුණාට පස්සේ දැන් මෙච්චර මේ 100න් ඉඳද්දි මේක බේරගන්න බැරි එකේ අපායට ගියාට පස්සේ ඇවිල්ලා ආයෙ මනසකම බේරගණී කියලා ඉවරලා කවුද සාතිකයක් දෙන්නේ ඉන්නේ මේ කාලා පිළ හොඳට ආගපත්‍ත්‍ය අරගෙන ඉන්න පුළුවන් වෙලාවෙත් අපිට අපේ 100 බේරගන්න බෑ අවශ්‍ය දේ කරගන්න බෑ ඊට පස්සේ පොට්ට chance එකක් දීලා අපි කියමු අපායට ගිහිල්ලා කෙටි කාලයක් වෙන්න ඇති පොඩි ට්‍රේනින් එකකට පස්සේ ආපහු එනවයි කියලා ඊට පස්සේ ඉපදුනාට පස්සේ කතෝලික අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? බැල්ලියගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් මොකද වෙන්නේ? ඉපදීච්ච ගමන් කොන කපලා ආහා නම් නම් බලන්න එපා මේ මම් දෙන පොත විතරක් බලන්න කිව්වට පස්සේ කොහෙද කොටේ? manussකම ලබන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලක මනසුකමේ අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ක්ෂණ සම්පත්තිය දැනගන්න එකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් බුදුහාම කියන උම්මත්ත කරවන සුළුයි. මේ ලැබිච්ච චිත්තක්ෂණය සැකයෙන් පුරව ගන්න වැඩ විතරයි. ලැබිච්ච චිත්තක්ෂණය බලන්න මරණ මොහොතේ පා මන් දන් දුන්නා. දැන් හොඳට තීලා තියෙන නිසා මට අනුන් බඩගින්නේ නිදිසුක තේරෙනවා. මං සීල් රකින්නත් ඕනේ. සතුන් මරකින්නේ බේලන්න ඕනේ. මම සතුන් රසෙක් වශයෙන් මරන්න කැමති නිසා. ඒක කරපෙකින් ප්‍රතිඵලය තමයි මට මේ භාවනාවට එන්න හම්බුණා. කමටහනක් ලැබුණා, විවේකයක් ලැබුණා. දැන් මේ වෙලාවේදී අරවා උස උස ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. අවිශ්වයි කියලා අපරාධයක් නෙමෙයි. නමුත් කළ යුත්ත නම් ඒ දේ හොඳයි. දැන් අපිට වඩා හොඳට යන එකයි තියෙන්නේ. මේ වඩා හොඳේ ඉඳගෙන හොඳ කල්පනා කරනවා කියන එක වැරදි. නරකයි. කක්කා. වඩා හොඳ ඉඳගෙන හොඳ කල්පනා කරනවා කියන එක වැරදි. දැන් කර්මාකල මතක තියාගන්න අදි ශීල, අදි චිත්ත, අදි ප්‍රඥා තව ඉදිරියට යන එකක් ගැන කල්පනා කරන මිසක් ඒ අපි පුරාණේ මතක් කරනවා කියන එක විචිතවල් ගැන කතා කරගෙන ඉන්නවා කියන එක කක්ක කියලා තමයි පොතේ කියලා තියෙන්නේ. කාපු දේවල් ගැන කතා කරනවා කියන්නේ කක්කා. ඉස්සරහට කරන දෙයක් බලන්න ඉස්සරහට යන එකක් බලන්න. මොකද හේතුව මේක කල්පනා කරලා අපිට කෙලවරකට විනිශ්චය කරන්න පුළුවන් කෙලවරකට යන්න බැරි බව බුදුරජාණන් වහන්සේ කර්ම විශ්ීට දීලා තියෙනවා. ඉතින් අපි මේකට කාලය ගත්තට අපිට විනිශ්චය කරන්න බෑ. ඒකට සංවේදී පිටව ගන්න අපේ හිත අන්නේ මාතෘකාව තමයි හරිම ආසක්. අපිට කෙලවරක් කරගන්න බැරි දේවල් අල්ලගෙන මේ පුළුවන් හරිය වැත්තක දාලා ඉතින් අනේ කවදද මෛත්‍රී බුදුහමර පහළ වෙන්නේ මේ චුත්ත සිත ගැන පොඩ්ඩක් අහලා බලන්න. උඩ ඉන්නවා එකනේ කියා කියනවා මේ ඒ කාලේ හිටපු හාමුදුරුවන්ට වැරදිලා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේලා හිටියට බුදුහාමුදුරන්ගේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් අහගන්න නැහැ නේ කවුරක්වත්. මං හිටියානම් අහනවලු කෙලින්ම ආර්ථික විද්‍යාව. ඉතින් බුදුහාමුදුරන් කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ හිටියානම්. ඉතින් ඒ වගේ නැති ඒක ගැන ආර්ථික විද්‍යාව ගැන හිත හිතා ඉන්න මේ හම්බෙච්ච ලා වැඩේ කරගන්න. ඒ නිසා අපේ හිත අර වටවලල්ලේ ගෙනියන්න මේ කොයි යන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඊටද එන්නේ කිය මුළු පත්තරේ පුරා තියෙන ඕවා විතරයි. රේඩියෝක පුරාවට තියෙන ඕවා විතරයි. සම්පප්පලාපල තියෙන හරියක් ඕවා විතරයි. ටෙලිවිෂන් එකේ තියෙන හරියක් ඕවා විතරයි. ඒක නිසා අපේ හිත ඉබේම දොඩමළු වෙනවා. කරන්න පුළුවන් දන්න හරිය ගැන පුංචි කරලා කරන්න බැරි දන්නේ නැති දේවල් ගැන අයියෝ මට අරක පොඩ්ඩක් දැනගත්තා නම් මේක පොඩ්ඩක් දැනගත්තා නම් කියලා මෙහෙත් ඇවිල්ලා අහන්නේ මේ ප්‍රශ්න. ඒක ලහනවා මේක භාවනාවට සම්බන්ධද නැද්ද කියලා නම් සැකයක් තියෙනවායි කියන. පව් අපා අපි ආයිගා ප්‍රශ්න. දර්ශන ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්විය හැකේ සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කළ පසුද යන්න අපාට කනුකම්පාවෙන් පාදා දෙනු මැනවි. සත්‍ය විසුද්ධිය බුද්ධජනනාංශයේ දේශනා කර ප්‍රතිපදාව වලින් එකක්. රත විනීත ප්‍රතිපදාව කියලා කියනවා. තෝටක ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. ආර්ය වංශ ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. මේ හිතලා ගම් මේ මේ දොම්පෙට යන්න පාරවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා මේකමද කියලා අහන්න ගියාම ඔව් කියන්නත් වෙනවා නෑ කියන්නත් වෙනවා. මේකෙන් යන්න පුළුවන් දොම්පෙට. තව ගොඩාක් පාරවල් තියෙනවා. ඉතින් අර දන්න එක ගැනම හිතන්න එපා. බුදු ජානකගේ දේශනා විලාස ගොඩාක් තියෙනවා. මේක රතවිනීත ප්‍රතිපදාය වගේ ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඉතින් එක එක නා එක එක පාරවල් වලින් දොම්පෙට යනවා. පින්වත් ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මේ අරකාව හීලා කිරීමට අත දුන්නේ පුදුම කෙනෙක්ක් මම මෙතන ඔතන නොවේ මහ පොළොව මත ඉන්න සෑම ඉරියව්වකම වරහන් ඇතුලේ කලාතුරකින් මිසක සෑම මොහොතකම මම ඉන්නේ මම මෙතන යන කෙවිත අතේ තියාගෙනයි ස්වාමින් වහන්සේට සසර දුකෙන් මේ භවයේම අවසන් කිරීමට ලැබේවායි සිත එකලස් වලින් මිදෙන හැටි ඉක්මවාගත හැටි උපේක්ෂාවට හිත අවනත කරගත හැටි ඉස්ලෝණු අත දුවන මේ හරක් හිත කෙවිතේ උපකාරයෙන් වරන්න ඇතුළේ මම මෙතන පුදුම විදිහට හික්ම වෙනවා. කෝටුව උච්චන කොටම හරකා අවනත වෙනවා වගේ. හෙමින් හෙමින් ගෙනත් ගාල් කරාම ආයෙත් වටේ දේවලට වරන්න ඇතුළේ සිටිවිලි ඇතිවන විටම කිවිට මම මෙතන දකින්න විටම හිත හික්මිලා අන්තිමට ඒ මමත් ගිලිනවා. මෙත්තාත් මෙතනත් ගිලිනවා. සුදුමයි ඊටාම සීමා සහිත පරාසයක දෝමකේතුවක් වගේ මේක රූපයක් ඇඳලා තියෙනවා. හුස්ම දිගටම පිටත් පිටවීම පමණක් අධික වේගයකින් හරස්සතට යනවා යනවා. වේගය ඊටාම ශීඝ්‍රයි. මොකක්ද සිතේ කියන්නට හසු කරගන්නට බැරි වුණා. පසු පපු පෙදෙසේ හුස්ම වැටෙනවා පටන් ගත්තා නතර වුණා. ඒ తත්වය ආයත් හරිබරි ගැහි වාඩි වූ විගස ආයාසයෙන් තොරව නතර වූ තැනම සිතපත් වුණත් ආයෙත් පෙර අත්දැකීමම මතමපත් වෙනවා. මීට බොහෝ කලකට පෙර එනම් අවුරුදු 7කට ඔය විදියට සිත තැම්පත් වෙලා මනාප අමනාප අඳුරාගෙන ඒවත් සිතෙන් අතහැරි එදත් පුදුම වේගයකින් හුස්ම පිටවීම දුමකේතුවක් වගේ යනවා මතකයි ක්ෂණයකින් ආයෙත් වාඩි වී සිටි ඉරියව්වෙම ඉන්නවා මතකයි ඒ ගැන මෙතන මතකයක් කාලයක් සිදුවන දේ කොහොමද කියා පවසන්නට බෑ සිහියෙන් නිින්දක් නැතිව සිටි බව වරණත්‍රේ සිද්ධියට පෙර පමණක් මතකයි. මේ අවස්ථාවන්හි අඩුපාඩු ඇතොත් මහත් වූ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ අපට ලබා දුන් කමඨහන ගැන හිතට දැනෙන ලාභය අනන්තයි අප්‍රමාණයි. මේ භවයේම සසර දුකෙන් නිදහස් වීමට මේ කුශලය ඔබ වහන්සේට හේතුඵල ධර්මයක්ම වේවා. වේවා සාදු. මම වාඩි වෙන්නට භාවනාවට ගරු උතුමන්ට ජීවිතේ පූජා කරලමයි තාම මෛත්‍රියෙන් ගියා අවසන් කරමින්. ඇත්තටම කියලා තියෙනවා ධර්ම වරුසාව හැම වෙලාවෙම වහිනවා වාදනයේ ඇතුළේ තිබ්බොත් තෙප්පිරෙන්නේ නැහැ වාදනයේ එළිය තිබ්බොත් වතුර එකතු වෙනවා. ඒ නිසා වැස්සට වැඩක් නැහැ වාදනයේ එළිය නැත්තම් වාදනයේ එළිය තිබ්බොත් වතුර එකතු වෙනවා. එළිය තිබ්බ වාදනයේ කට පුංචි බඩ ලොකු එකක් නම් කලයක් වගේ පිරෙන්න කල් යනවා. තාච්චියක් වගේ කටලොකු බඩ පුංචි එකක් නම් ඉක්මනට පිරලා උතුරනවා. වාජනේ මොන වගේ වුණත් පල්ලේ හිලක් තියෙනවා නම් වහින වෙලාවට පිරලා වගේ පේනවා නැත්තම් හැලිලා යනවා. නිසා වැස්ස වගේම භාජනීය ಗುಣ ටිකත් ඉතාමත් වැදගත් වෙනවා. මේවා අපි කොහොමදක් දන්න දේවල්. නමුත් අපි මේක සැලකුවේ නැහැ මෙතෙක් කල්. ඒ සැලකපු එක පණ කියන එක නාගේ යුතුයකමක් නෙවෙයි තමන්ගේ වැඩේ. ඒ නිසා සත්‍ය නම් සත්‍ය වලටපත් වෙන්නේ සත්‍ය කියලා යෝජනා කරන කෙනා තිබවණක් නෙවෙයි. ඔව් ඔව් මේක සත්‍යමයි කියලා ස්ථිර කරන එකනාද. එනිසා එකම බණ මඩුවේ එකම දේශකයන් වහන්සේ බණ කිව්වත් දෙන්නෙකුට එකසේ තේරෙන්නේ නැහැ. ඒ නිසා බණ කිවට වැඩිය ආහන කෙනා අතට ලොකු වගකීමක් ලොකු බරපතලකමක් ඇති වෙනවා. කියන්න කෙසේ කිව්වත් අහන්නා සීගුතිය අහනවා නම් හමන උලගෙත් බණ තියෙනවා. ගලන ගඟෙත් බණ තියෙනවා. දැල්වෙන ගින්නෙත් බණ තියෙනවා. නමුත් ගන්න දන්නේ එකතු කර ගන්න දන්නේ ඒකයි තියෙන්නේ. එනිසා මේ වගේ මුදිතාවකින් කතා කරන්නේ තමන්ගේ හිත මුදිතාවටපත් වෙලා තමන්ගේ හිතේ ධර්ම උකහා ගැනීමෙන් තෙදවත් වෙච්ච වෙලාව. ඉතින් ඒක තමයි පුස්කන් නැති ධර්මයේ මේ ලෝකේ තියෙන යම් වෙලාවකට තමන් ධර්මයට විවෘත වුණා නම් ධර්මයත් ඒත් එක්ක විවෘත වෙලා ලෝකයේ විශේෂම උතුම භක්තිවන්ත ගතියක් ශ්‍රද්ධාවන්ත ගතියක් එනවා. ඒක ධර්මයේ ගුණයක් නමුත් Taman ළඟම ඉන්නේ කරාට ඒකෙන් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක වැඩිට සම්බන්ධ වුණාට එන්නේ නැහැ මොකද එයාගේ ලෑස්ති නැහැ. මේක කියන්නේ කුසල ඡන්දේ කියලා. ඒ කුසල ඡන්දේ ආවට පස්සේ සබ්බේ ඡන්ද මූලකා සබ්බේ ධර්ම මුළු ලෝකෙම සැප හෝ දුක තීන්දුව කරන්නේ Tamanගේ ඡන්දේ. Taman කැමති දේ. ඉතින් මේක හොඳයි. අඩුපාඩු තියෙනවා කියන්නේ කියලා තියෙනවා. අඩුපාඩු ඇති. නමුත් තිබුණ තත්ත්වයට වැඩිය ටිකක් ඉස්සරහට ගිහිලා තියෙන නිසා මේ විදිහට ටිකෙන් ටිකෙන් හොඳින් වඩා හොඳ අවබෝධ කරගෙන තවදුරටත් වඩා හොඳට යන්න මේ ඇතිවිච අධිෂ්ඨාන ශක්තිය පිහිට වේවා කියලා ප්‍රාර්ථනා ගර්ථනායක ස්වාමීන් වහන්ස අවසරයි අපගේ විහාරස්ථානවලදී භාවනාවලස වැඩිම උගන්වන්නේ වුණු කරන්නේ මෛත්‍රී භාවනාවයි අමතර වශයෙන් බුදුගුණ භාවනාව කියා දෙනු ලබයි. මා මෑත කාලයේදී භාවනාව සඳහා යොමු විට එම ආයතනයන්ෙහි පහත භාවනා දෙකට අමතරව ආනාපාන සති භාවනාවට යොමු කළන ලදී. මීත්‍රිගල ආරණ්‍ය සේනාසනෙහි මෛත්‍රී භාවනාව හා බුදුගුණ භාවනාව නොමැතිව ආනාපාන සතිය හා සක්මන් භාවනාව සඳහා පමණක් යොමු කරවනු ලබයි. මාගේ ගැටලුව වන්නේ මෙම භාවනා හතරෙහි වෙනසක් තිබේද? එසේනම් එය කුමක්ද? මක්ද යන්න ආ එය විස්තර ඇති දැන ගැනීමට කැමැත්තිමි. මෙන්න අපගේ භවය කෙටි කර ගැනීම සඳහා වැඩිමිට වඩා සුසුසු කුමක්ද? ඒ මෙම භාවනා වැඩමුළුවේ පුහුණු කරන ලබන ආනාපාන සතිය හා සක්මන් භාවනාවද යන්න ඉතා කරුණා පෙරදරිව ඔබ වහන්සේගෙන් අසා දැනගනු කැමැත්තිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මේ ප්‍රශ්න කර්ම සුදුසා ඒ මොකද දැනට මෛත්‍රී භාවනාවක් කරලා තිනවා බුද්ධානුසයත් කරලා තිනවා සක්මන සහ ආනාපානත් කරලා තිනවා කොයි එකෙන්ද අසහනෙ දුර වෙන්නේ කියලා බලන්න ඒක තමයි ලකුණු ළඟ ඉන්න කෙනාට හරියන්නේ නැහැ භාවනා තුනම කරපේකනා දැනගන්න කොයි ව්‍යාපාර තුනක් කරන එකන දැනගන්න eBay කොයි ව්‍යාපාරෙන්ද වැඩිම ලාභ ලැබෙන්නේ කියලා එහෙම නැත්නම් ව්‍යාපාර තුනට සල්ලි දැම්මයි කියන එක ව්‍යාපාර හතරකට සල්ලි දෙන්නයි කියන එක පහකට සල්ලි දෙන්නයි කියන එක නෙමෙයි වටිනාකම තියෙන්නේ. කොයි ව්‍යාපාරෙන්ද වැඩිපුරම ලැබෙන්නේ කියන එක. ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. මොනම ආර්ථික විශේෂඥයටත් කියන්න බෑ. ඒක නිසා තුනම කරපේ කරන් තමන්ගේ පොඩ දත්තු කරලා අහන්න කොයි භාවනා කරනකොට මට ගොඩාක් හිත විශ්‍රාම වෙන්නේ. කොයි භාවනා කරනකොට මගේ හිත උඟාක් විවේක වෙන්නේ. කොයි භාවනා කරනකොට මගේ තුඟා පිරෙන්නේ ඕක තමයි ඉල්ලන්නේ. ඕක තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් බැලුවට හරියන්නේ නැහැ. Tamange එක බලන්න ඒ නිසා මම ඇහුවොත් ඒ ප්‍රශ්න කරුගෙන් මේ තුනේම අත්දැකීම් තියෙන කෙනෙක් වශයෙන් තමන් වැඩියෙන් විස්්‍රාම වෙන්නේ වැඩියෙන් විවේක වෙන්නේ කැඩියෙන් සම්පත්‍ති කර தත්තටපත් වෙන්නේ මොකෙන්ද කියලා ඒ ප්‍රශ්න කරු උත්තර දෙනවනම් මම කැමැති සභාවට නමුත් මම බලපෑම් කරන්න යන්නේ කැමැති නම් මම ආසයි ඒකට අනුව යොමු කර දෙන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ආනාපාන සති භාවනාව. ඔව් සම්පූර්ණ වාක්‍යය කියන්න බෑනේ මොකක්ද ආනාපාන සති භාවනාව කියන්නේ මොන වාක්‍යයට අතුල් කරලාද ඔය කියන්නේ? මගේ හිතට සහනය ලැබෙන්න මට මම යම් කිසි මගේ ජීවිතයේ මට යහපත් පැත්තට ගොඩනගා ගන්න පුළුවන් ආනාපාන සති භාවනාව කියලා තමයි මට මල උලවට ප්‍රශ්න නැන්නේ. ඒකට හොම්බට තයක් දැනනවා. ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථාන වලිය කරන්නේ මම මම විහාරස්ථාන ගැන නෙවෙයි කතා කරන්නේ. මම කතාන්නේ මගේ විඥානය දිහා බලනකොට මට විවේක වෙන්නේ මොකේද? මට උදේකලා වෙන්නේ කොහෙන්ද? මගේ පිළිච්ච ගති වෙන්නේ අපිට විහාරස්ථාන තිබ්බත් එකයි නැත්ත් එකයි. ඉුවට පඳුල්ලන එක නෙවෙයි වැඩේ මේ භාවනා කරන මට හම්බෙන දේ. එච්චරමයි මුළු ලෝකෙම ඔච්චරයි. අල්ලපු ගෙදර මිනිහා මං ගැන කියන එකෙන් මට වැඩක් නැහැ. මම මොකද්ද බුද්ධ විදින්නේ කියලා. ඒ තරම්ම සත්‍යයි මේ අපි අපි මේ විශාල වශයෙන් වටලා ගන්න හදන ප්‍රශ්නේ. මම දැන් මෙතන කියන මූල ධර්ම හොයලා බලන්න එච්චර ප්‍රශ්න අහනකොටම උත්තරේ එතන. මම මේ උඹට තමයි නැන්නේ කිව්වට තරහ වෙන්න එපා. ඒ මගේ ඇති. මං කියන්නේ එහෙමයි ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. මම මේ කවුරුත් නලවන්නවත් යම දෙයියන්න බයේවත් සක්‍ර දෙවියන්ට ළඟට යන්න දෙවිනි භාවනා කරන්නේ. මේ අපිට තියෙන අසහනේ. මේ මේ දැනට දැනෙන දැවෙන තැවිලි අඩු වෙන්නේ මොකේද? චූ වෙන කායෙවත් අහලා තියෙනවද? උත්තර දීම ගැන සන්තෝෂ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞණීය ස්වාමීන් වහන්සේ මා අද දින පරයන්කේ වාඩි වී සිටිනා විට නිදිවතර පැමිණීමට ඉඩ නොදෙමි සිතා වීරයෙන් යුතුව අරමුණේ සිත රඳවා සිටිනා විට මොහුනේ තනින් තන පුංචි සතෙකු විදින ආසේ දැක්නි. අතකා බැලුව නමුත් කිසිවක් නැත. නැවතත් එසේ සිදුවි එය නැතිව ගිය අතර දකුණු කකුලේ නියපොත්ත වරාගත්තේ මා අපට ඇඟිල්ලේ යටින් ඉවසිය නොහැකි වේදනාවක් හටගතියි. කොතරම් උත්සාහ කළද එය වැඩවත්වාගත නොහැකි වූ විට ඉරියව්ව මාරු කිරීමට සිදුවේ. මේ දින දෙකක සිට මේ ආකාරයෙන් පවතී. ඉන්පසු පැමිණෙන්නේ අධික නිදිමතයි. ඔබ වහන්සේගේ නොනින් බලා මෙයට පිළිතුරක් ලැබේවා. ඔබ වහන්සේට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වාසනාව වේවා. මොන මතක නැහැලා මගේ නෝන ගෙදර තියලා ඇවිල්ලා. ඒක නේ මට දැනගන්න ඕනේ. නිදිමතටද කැමැති මේ වේදනාවටද කැමැති කියලා. නිදිමතාවට වේදනාවක් නැහැ වේදනාවට නිදිමත නැහැ. ඒක මට දෙන්න පුළුවන් සහතික කරන්න. මගේ නුවණින් නෙවෙයි. ඒ ස්වභාවය. නිසා වේදනාව වෙනකොට කියන අනේ නිදිමත වරින් නිදිමත වෙනකොට කියන අනේ වේදනාව වරින් ඔය දෙකම අතේ තියෙන්නේ. දෙක කලවම් කරන එකයි තියෙන්නේ. හරියට ලුණු දාන්න ඕනේ, උඹලකට ටික දාන්න ඕනේ. දුරු මිරිස් ටික දැම්මට පස්සේ ඕදි ටික නව ටිකක් දාපුවාම টොප් එකට ඕද්ද ඇඳි ගෑවිලා එනවා. නිදිමත ආපහු නිදිමතට බයිනවා. වේදනාව පා වේදනාවට බයින මොන මල හොන්තෝ දුන්නත් බයින මේ දෙක පොඩ්ඩක් කලවම් කරන්න නිදිමත එනකොට වේදනාව ගැන හිතන්න වේදනාව එනකොට නිදිමත ගැන හිතන්න අයියෝ වේදනාව අතින් බලනකොට නිදිමත කොච්චර ෂෝක්ද වේදනාව පැත්තෙන් බලනකොට නිදිමත කොච්චර ෂෝක්ද මොකද මේ දෙක අන්ත දෙකක් කම්බිය විදින මනුෂයා කුඩ දෙකක් කරයි යනවනේ එහාට මෙහාට පාත් වෙනකොට නැත්නම් දිගලියක් අරගෙන යන ලීයෙන් තමයි බැලන්ස් කරන්නේ. මේ වයර් එක යනකොට රීලව මොකද කරන්නේ කියලා දැකලා තියෙනවද? මොකද කරන්නේ? නැට්ට උඩ තියාගෙන. නැට්ටෙන් කියහැගේ මොකද වෙන්නේ කියලා. ඒක උතුරු කට්ට වගේ එහාට මෙහාට වැන්නකොට ඌ බැලන්ස් කරන්නේ නැටලා. අපිට මේ නැටලා තියෙන නිසායි මං කියන කුඩ දෙකක් ගන්න කියලා. නැට්ට තියෙනවනම් මට කියලා දෙන්න තිබ්බා. නිසා මේ දෙකටම සමසේ ප්‍රේම කරන්න නිදිමත ඕන වෙනම වේදනාව වෙලාවට. අපි හිතන්නේ නිදිමත ඒකාන්ත සර්ව අසුභවාදී නරක දෙයක් කියලා. ඒසට වේදනාව වෙනකොට නිදිමත වටිනවා නිදිමත වෙනකොට වේදනාව වෙනවා. ඒතකොට වේදනාවත් ඒ වහාගෙම උඩුප්පලා උඩ බුදුරජාණන්සේ කියලා තියෙනවා දිවස්සල තියලා තියෙන තොට මොර මන රින්දද්ද යකෝ කියලා. සල්ලවිද්ධාන රූපතං දිවස්සල තියනවා කියන එක දන්නවා. මගේ උලක් උඩ ඉඳවනවා. මෙතනින් එනවා උඩ. ඉතින් එහෙම ඉන්න මිනිහට නිින්දයි කියලා හිතනවා. දිවස්සල ඉඳලා තොපි දන්නවනම් තොපි ඉන්නේ මේ අපාය යන පාරක පොඩ්ඩ වරදගත්තොත් ත්‍රිසයමිනියට යන්නේ අපායට යන්නේ එහෙව් එකේ ඉන්න තොපට පොළ මර නිදිද කියලා මේ සුත්ත නිපාතේ ගාථාවක ලියලා තියෙනවා. ඉතින් ඒකකොට හිතා ගන්න තියෙන යටි බණ්ඩ වේදනාව හරි ෂෝක් පලාතකවත් ඉඳදී නිදි මතක් වෙන්නේ. නිදිමතක් තියෙනකොට වේදනාව අච්චෝ. නමුත් අපි දෙකම හොඳ නැහැ කියලානේ පොතේ කියලා. ඉතින් කොහොමද කරන්නේ? මේ දෙක සම්බර කරන එක වැඩිදී. මේ පදම පිටින් ඉඳලා කරලත් වැඩක් නැහැ. ඒක මේ කියනකොට මේක දානකොට මේ කියනකොට මේක දාන. ඉතින් මේක හැම වෙලාවෙම සජීවීව කළ යුතු සමබර භාවයක් නේ. ඉතින් ওই වගේ දේවල් අපි කවදද ගෙදර ඉඳදී කරන්නේ? අපේ ආත්මය හා සම්බන්ධ අපිට ඒකාන්තයෙන්ම අදාළ දෙයක්. වැරදි වැරදි හරි කරන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා වස්තු භෝග අමතක කරලා ඥාති නමතක කරලා අරමුණකට මේ කිසිම වග විභාගයක් නැති හුස්මට හිත දැම්මට පස්සේනේ ඕක වෙන්නේ. අපි කියන්නේ නම් හුස්ම බලපං කියලා. හුස්ම බැලිල නෙමෙයි වෙන්නේ කම්බේ යවිදින ගමන් කුඩ දෙක සම්බරද කියලා බලන්න. ඉතින් ඕනම ශරීරයේ තියෙන කෙලෙසයක් ඕනම හිතේ තියෙන කෙලෙසයක් පාවිච්චි කරන්න පුළුවන් දන්නේ මොකද හැම කෙලෙසයක් පිට හතුරු පක්ෂات එක්ක සම්බර වෙලා තියෙනවා. මේ දෙක සම්බර වුණාට පස්සේ කෙලෙස් නිකට ප්‍රශ්නයක් නැහැ සමබර භාවයයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපිව හිතාන තියෙන ලයිස්තු අපි හිතාන තියෙන හොඳ නරකවල සම්පූර්ණ අර්ථකථනයක් වෙනවා සියල්ල දෙස විවෘතව බලනකොට. ඒ නිසා රාග ద్వේෂ දෙකත් අත්‍යවශ්‍ය භාවනාවක්. මේක ඒකාන්තයෙන් දුරු කරන්න හැදුවොත් කරන්න බෑ. ද්වේෂය ආපු වෙලාවට රාගේ පොඩ්ඩක් දාන්න. ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පොඩ්ඩක් රාගේ ටිකක් අර කුඩු කරලා තියන්න තිප්පිලි ටිකක් වගේ කම්මැලි සැතියක් වගේ තියාගෙන ඉන්න අර හැරමිටිය තියාගෙන. රාගේ එනකොට ද්වේෂය පොඩ්ඩක් දාන්න ඉවරයි. ද්වේෂය එනකොට රාගෙත් පොඩ්ඩක් තියෙන්න. ඔක්කොම අයින් කරන්න එපා. ඒක පොඩ්ඩක් දාපුවම දෙක සමබර වෙලා යනවා. ඒ ද්වේෂය ආවට පස්සේ වෙන දුරු මිලෙන් දැම්මට හරියන්නේ රාගෙටමයි උත්තරේ තියෙන්නේ. රාග එනකොට ද්වේෂයෙන්මයි උත්තරේ දෙන්නේ. ඉතින් මේ දෙකම නරකයි කියලා විසිකරුවොත් යන ගමනක් නැහැ. හැමදේකම තියෙනවා ප්‍රයෝජනයක්. අපි හිතන්නේ මේක හොඳම නෑ මේක හොඳයි කියලා නෑ. එහෙම දේවල් ලෝකේ නෑ. අවස්ථානුකූලව දෙක සමබර කරන්න. ඒ නිසා මගේ ඥානෙ නෙවෙයි මම මේ උත්තර දෙන්නේ. මේ තර්කෙට මේ දෙකේම තියෙන ಗುಣ පැත්ත බලන්න මෙව එන්නේ මට පාඩමක් උගන්වන්න හේතුඵල මත මම කියන්නේ රාගෙත් වේදනාවක් නෙවෙයි මම කියන්නේ නිදිමතක් නෙවෙයි මට තියෙන්නේ මේ දෙක අතර සමබර කරලා තරාදිය මනලා දෙන එකයි එයන් කිව් වැරදුනට කමක් නැහැ මොකද වරදින්න වරදින්න ඉගෙන ගන්නවනේ අනිත් දවසට මම මෙහෙම කරන්න හොඳ නැහැ මෙහෙම කරන්න ඕනේ කියලා වඩ කියන ක්‍රම වේදය ක්‍රමසාවිදි ඉතින් මේ පරිේශණයට බුදුහාමර සම්පූර්ණ ඉඩ දීලා තියෙනවා ආර්ය පරිේශණය කියලා සම්බර කර කර කර බලන්න. දෙක හම්බෙලා තියෙන එක ගැන සතුටු වෙන්න. ගරු ස්වාමීන් වහන්සේ මම දන්නා අධ්‍යක් නම් සමහරක් මහලු අය තමන් කරන සීලෝපින් වැඩපොතක සටහන් කරන බවයි. එසේ කරන්නේ මරණාසන්න මොහොතේ මෙය සිහිපත් කිරීමට කියා මම සිතනවා. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ බණ සාකමට අනුව කුසල කර්මයක්, ඇලීමක්, කැමැත්තක්, ආශාවක් එසේනම් කිසිම අකුසලයක් උපද්දවා උපද්දවන් නොවන අවස්ථාව Tamanගේ කයේ හෝ ආනාපාන හෝ පිම්බීම හැකිලිමේ සිත් තැබීම පමණයිද මරණ මොහොතේ තමා ආසන්නයේ මිනිසුන් හඩා වැළපීම Tamanට කරන ලොකුම හානිය නොවේද දෙවන් සරණයි ඔය ඔය කක්කාව තියෙන මිනිස්සුયો ගාව විතරයි කිසිම තිරසනේ කෝකගේ වැඩ කරන්නේ නැහැ ඒ නිසා මරණ වෙලාවේ ජොලිය මරනවා මැරෙන ලොකු එකකගේ හක්කේ ඒක වෙනම දෙයක්. ඉතින් අපේ කියලා තියෙන ඥාති ටික සේරම වට කර ගන්නවා යම ලෝකේ ඉන්න කට්ටිය උඩවිල්ලා වගේ දෙන්න තියෙන වද සේරම දෙනවා. ස්පෙෂලිස්ට් කෙනෙක් ගාඩි කරවද්දී පාසල් පැත්තෙන් බටයක් ගන්න, ආයෙ එකක් ගන්නවා, කටේ එකක් ගන්නවා, මෙහෙ එකක් ගන්නවා, උගුර බලනවා, කල යුත්තේ කරා කරන්න දෙයක් නෑ ලේඩමලා කියලා මම සාතිකේ කියනවා. අරනම් ටයිම්ස් වගේ සිටින කීයන තියෙනවා ලියන්න තියෙන්නේ අපායට ගිල කරන්න දෙයක් නෑ මෙහෙන් දීලා එවලා තියෙන්නේ කියලා ලියන්න තියෙනවා. ඕක තමයි අද වෛද්‍ය සේවය කියන්නේ ඕකට. නෑදෑයෝ කරන්නේ ඒ දේ කරන්න අහකොනොත් අපේ යුතුයකම හරි. ඉක්මනටම ස්පෙෂලිස්ට් කෙනෙකුට දාගත්තොත් ආයෙත් ඉතින් අත් දෙකෝද ගන්නවා හරි අපේ ස්පෙෂලිස්ට් බාරතුනේ හරි. ඉස්සර මේසු කරන්න ගෙදරට ගෙනලා පිළිටියක් කියලා හාමුදුරු කෙනෙක් කියලා වඩම්මලා ගෙදරතොර පිරිසුදු කරලා තියාිනවා අර මනසට මේ ස්වභාවික දෙයක් දැකලා වගේ. දැන් ඩගල මැරෙන්න හම්බෙන්නේ ඉන්ජෙක්ෂන් කටු, සීලයින් බට, නර්ස්ලා, දොස්තරලා මේවා බල බල යනකොට ඉතින් අපායට යන්න ඕනේ නැහැ. මේ මගදී ට්‍රේනින් එක දීලා යවන්නේ. ඒ කිරින්දී ඒ ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා අවසාන කමෙන්ට් පත්‍රය මොකද්ද? ඒ ශාන්තිගේ අතින් හදපු මිනි පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකේ තැම්පත් කරලා උඩ ගල්ලෙන්නේ තියෙන ගල් දෙපොක්කාවේ තියපල්ලා මට කරන්තේ ලොකෝම ගෞරවය බැරි වෙලාවත් ඉස්පිරිතාලේ ගෙනියන්න එපා. ඉන්ටෙන්සිව් කියා යුනිට් එකේ වැඩ කරන ඕනේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න. මොකද්ද මම කෙරෙන්න ලොකුම සේ මම කවදාවත් ඉන්ටෙන්සිව් කියලා යුනිට් එකට නම් ගෙනියන්න එපා. මේගොල්ලෝ දන්නවා මේ වෛද්‍ය වෘත්තිය හැටියට අවසාන කමිටුපත් ලියන හැටි. ඒක නිසා කරුණා කරලා මේ ගහේ කොට ස්වභාවික තනක මැරෙන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම ලාභේ. ඒක මිනිස්සුයෙකු උනාට පස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ආවට පස්සේ ඒකත් නැහැ දැන්. ඇදගෙන ගිහිල්ලා කොහොම හරි ඒගොල්ල කරන්නේ ස්පෙෂලිස්ට් කෙනෙකුට බාර දෙනවා. නැත්නම් ගෙවන මාට්ටුවට දැම්මට පස්සේ මැරිච්ච එක නපෝකෝ ඉතත් ගෙදර කට්ටියට ලොකු නම්බුවක්. මරණ ධාතියේ අනිවාර්යයෙන් මරණ දැනෙන දින ආසවල් ස්පිරිතාලේදී මිය ගියා කියලා. ස්පිරිතාලේ ලොකු ඉන්නේ. ඕන ඔය විකාර වගේක් තියෙනවා. ඥානන්ද සාන්ති ඉන්න කාලේ කියනවා අනාථ පින්ඩික සිටුතුමා මරණ සාහිත්‍ය කියන්නේ මරණ දැනීමක් ලිව්වනම් ලියාවිලු අඹුව ගැන විතර පොතේ නෑ. මහා සුබද්‍රාව වරහන් ඇතුලේ සෝවාන්. චූල සුබද්‍රාව සෝවාන්. සුමනාව අනාගාමී. අනාථපෙන්ටික සෝවාන් උපාසකතුමා මියගියේ. දැන් ලියන්නේ මොකද්ද? මැරුණා එංගලන්තේ. ඇමරිකාව. PhD. අසෝලා මිය ගියා. අනේ අම්මේ වෙලා තියෙන දෙයක්. නලගිය එක මොකා වුණත් ඉන්න කට්ටියට නම ලියා ගන්න බැරි වුණොත් මරණ ධාතිකේ ඒ මරණ දැන්නීමේ හරිම කනගාටුයි නඩුත් යනවා. මට උනාට මේ කියන්නේ ගියාම මුල කැලේ මතක නැතුණා පස්සේ. පිම්පති කතාව. ඒක නිසා ඒ අපිට උගන්ලා තියෙන විදිහට මේ පින් එකතු කිරීමේ කටයුත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ තියෙනවා පිනේ වටිනාකමක් තියෙනවා පය පව නිදහස් කිරීමක් තියෙනවා. අවයින් කිරීමක් තියෙන නිසා පින් කිරීම පිළිබඳව මතක් කරාට කමක් නැහැ. නමුත් පින් කෙරුවට පස්සේ තියෙනවා පව කියන්නේ හොඳ නැති දෙයක්, පින කියන්නේ හොඳ දෙයක්. අපි මේ දෙකෙන් හොඳට ආවට පස්සේ තමයි ශිෂ්ට වෙන්නේ. සමාජයේ සමාජිකත්වයේ ලබන නරක දෙයක් කරන අපි ඊට යනවනේ. ඊට පස්සේ තියෙනවා හොඳේ ඉඳලා වඩා හොඳට යන එක. අන්නේ හොඳ නරක දෙක තීරුම් ගන්න එක තමයි සමාජ ධර්මී. මොකකින් වඩා හොඳට යන කට්ටිය තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් අපිට යෝගාවචරයේ වශයෙන් ඉඳගෙන අර හොඳ නරක දෙක ඉන්න ලෝකෙට අදහස් ප්‍රකාශ කරන්න යන්න නරකයි. ඒක වෙන ලෝකයක්. ඒත් නරකෙන් අයින් වීම සඳහා හොඳ කරනවා. බුදුසසුන කියනවා හොඳ වෙච්ච අයට එන්න වඩා හොඳ එකක් තියෙනවා ඒකට යන්න. ඒක නාර හොඳ නරකේ වාස ගන්න යන්න නරකයි. ඒක පොඩි ළමයි ශ්‍රී ලංකන්නකොට මේ පොඩි ළමයිගේ සෙල්ලම් ගෙවල් වලට ලොකු ඇත්තොත් යනවා. ගියාට යන්නේ බබාලා නලවන්න මිසක් රැවටිලා නෙවෙයිනේ. පොඩි කට්ටිය වගේ. පොඩි කට්ටිය සෙල්ලම් ගෙවක් කරන්නේ ඒක ලොකු දෙයක් කරගන්න. නමුත් වැඩි හිටියොත් එතන ගියාට පස්සේ අර බබාගේ භාෂාවෙන් කතා කරාට බබාලා නලවන්න මිසක් අයයි කට්ටිය දන්න ලොකු කට්ටිය දන්නවා අපිට මෙටේට ප්‍රශ්න තියෙන ඉතින් බබාලා නලවන්න සෙල්ලම් ගෙට යනවා වගේ. හොඳ නරක තේරෙන්නේ නැති අයට මේ වැඩ තියෙනවා. හොඳ නරක තේරුම් ගත්තට පස්සේ අරකට හොඳට ගිය කෙනාට වඩා හොඳට අනේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ යෝගාවචරකම කියලා කියන්නේ. ඉතින් ඒ ඇත්තෝ අර හොඳට අරක දෙක තේරුම් ගත්තේ නැති හෝ තේරුම් අරගෙන හොඳේ පමණක් නතර වෙච්ච ඇත්තෝ පිළිබඳව විනිශ්චය කරන්න යන්න එපා. අපිට ඊට වඩා කළ යුතු වැඩක් තියෙනවා. පුළුවන් නම් අවස්ථාව ලැබුණොත් ඒත් අන්න කියනවා බොහොම හොඳයි. ඒත් නරක කරන්නේ හොඳයි. නමුත් වඩා හොඳ එකක් තියෙනවා. කරුණාකර පුළුවන් නම් ඒ ඒතනට යන්න එතකොට පින්පත නෙවෙයි ලියන්න වෙන්නේ විපස්සනා පොතක් සතියක් සති පොතක් ඉතින් ඒකින් එකට එකින් එකට යන්න හරි ඒක තමයි අපිට මුත්‍රික නම් ඒ ප්‍රශ්නයක් ඉන්නේ පොදු සමාජික ජීවත් වෙනකොට මේක තේරුම් අරගෙන ඉකියොත් හරි ලේසි අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නැතුව Tamange පාරට අකුල් හෙලා ගන්න නැතුව යන්න. ගරු ස්වාමීන් වහන්සේ භව තණ්හා, විභව තණ්හා මාහට කැටි විස්තර කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. මේ යෝගාවචරයේකට බලපාන්නේ කෙසේද? මේ දුරු කරන්නේ භාවනාවෙන්මද? ස්තුතියි. අපි කල්තිමු ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු. ඒ අනුව ඊගා ප්‍රශ්නට මට ඒ ප්‍රශ්නය යනකොට අතර දෙන්න. ගර්සාමීනි මා අස මා ආසනගෙන ටික වේලාවකින් සිත අය සංසෝධීමක් දැනේ. ඉන්පසු මම දැන් මෙතන කියන සංඥාව නිතර නිතර මනසට දී මම මැරිලා නැහැ. මම ඉන්නවා යන හැඟීමෙන් ඉඳීම හැකිලිම බලනවා. තවදුරටත් සිත තැන්පත් වූ විට සතිය බලවත් වූ විට කෝපි කරනවා වගේ දැනෙනවා. මම කොපමණ කලත් කොපමණ තැත් කළත් ටික වේලාවකට පස්සේ මම ඇත්තට කෝමී ඉන්නවාද කියලා බලනවා. නමුත් සතිය කැඩෙන්නේ නැහැ. විද්‍යාත්මක පැත්තෙන් එම වේදනාව සෙන්සේෂන් එක වන්නේ කෙසේද? මේක මනසෙන් සකස් කරන දෙයක්ද? කන්නාවෙන් පැහැදිලි කර දෙන්නෙන් ඉල්ලා සිටිනේ. ඉතින් මුල් අවස්ථාවේදීක මනසෙන් සකස් කරත් කමන්නේ ප්‍රත්‍යක්ෂ වුණත් කමක් නැහැ සති නිමිත්තක් කරගන්න. කෝපේ ගන්න වෙලාවේදී අපිට එක පැත්තකින් එනවා මේ ශාරීරියේ අරසාව ගැන හිතලා අපි කියලා දාන්න නැත්තම් ඉන්නවද කියලා බලන්න ආසාවක් එනවා. අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් මම මැරිලා නැති බවට හොඳම සාක්ෂිය. නිින්ද කියලා නැති බවට හොඳම සාක්ෂිය. මගේ හිත අන්‍ය විහිිත වෙලා නැති බවට හොඳම සාක්ෂිය නිසා සතිය උග්‍ර වෙන්න හොඳම සාක්ෂියක්. ඒ අස්වාභාවික විදියට නොහිතූ තැනක කූඹියක් නැගිටිනවා වතුර බින්දුවක් කරලා යනවා ඉදිකටු දුවනවා උණුසුම් බිබුළු සිසිල් බිබුළු දමන වෙලාවට හිත ඒ සති ධාරාව කඩාගෙන අරසාවතර දුවන එක ඒක පරිණාමයෙන් අපිට ආපු දෙයක්. ඒත් එක්කම මේක සතිය උද්දීපනය කරන සතිය තෙදවත් කරන දෙයක්. අනේ දෙක දෙපැත්තටම සමහිත දාලා ගත්තොත් තමයි තේරෙයි ශරීර ආශාව වැඩි කෙනා සතා එලවන්න අරසාවට බලනවා සතිය හදන්න යන්නේකන කායික ආශාව අමින් කරලා ජීවිත ආශාව අමතක කරලා මේ සතා පැමිණීමෙන් අස්වාභාවික දෙයක් පැමිණීමේ සතිය තීව්‍ර වෙන්න ආරිනවා. එතකොට එළඹ සිටීම තීව්‍ර වෙන්න ආරිනවා. අප්‍රමාදයේ තීව්‍ර වෙන්න හදනකොට එයා තුළ ඇති වෙන මේ ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය කොච්චරද කියනවනම් ඊට පස්සේ සෑම සතෙක්ම ඇවිල්ලා කරදරයක් වෙන්න වෙන්න සතිය තියුණු වෙන්න පටන් ගන්නවා. බාධා කරන කරන කෙනාට ස්තුති කරන්න පුළුවන් වෙනවා. ඒක සබාධා කරන එකනා අචේතනික වෙන්න පුළුවන් සචේතනික වෙන්න පුළුවන් මනෝ විකාරයක් වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. කොයි එකවත් මම මැරෙන්නේ නැති බවට හොඳම සාක්ෂියක්. නිින්ද කියලා නැති බවට හොඳම නිින්ද හිතියක් නැගිටවනවනේ. ඒ වගේම ඒකට හිත එළබිලා නැතිනේ. ආන්නේ පැත්තට ගන්න ගියාම ඉහුවෙන්නේ අපිට කොන අහන්න වෙන්න පුළුවන්. සත් අපි කෙන හෙන්නේ නැහැ. කොනහ ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඒක මනෝ විකාරයක් වුණත් එකයි. ප්‍රත්‍යක්ෂයක් වුණත් එකයි. ඒ එනදී මනෝ විකාර ප්‍රත්‍යක් සොයන්න යනවා කියන එක එනදී සාධාරණීකරණය කිරීම. ඒක කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒ දේ හරහා සතිය වඩා ගැනීමට සූර වුණොත් තමන් මේ හැම බාධකයක්ම සාධකයක් කරගන්න ක්‍රමයේ ඉගෙන ගනි. දල වශයෙන් කියන්න පුළුවන් මේ භාවනාවේ දියුණුවක පෙර නිමිත්තක් කියලා කියනවා. ඊළඟ සල්ලයි වර්තර පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවෙන් හා කමඨාන් සුද්ධ කිරීමේදී සාකච්ඡා වුණු පරිදි බවුන් අඩමින් ආර්ය මාර්ගයේ යන්නකොට වද මරණාසන්නයේදී ඇතිවන චුති චිත්තය අනුව කර්මඵල විපාක දේ. චුති චිත්තය අනුව විපාක ලැබෙන හේයින් බවුන් අඩමින් ආර්ය මාර්ගයේ යන්නකොට ලබාගත හැකි ප්‍රයෝජනයේ කරුණාවෙන් පහදා දෙන්න. බවුන් අඩමින් ආර්ය මාර්ගයේ යන්නකොට මරණාසන්නයේදී පහළවන චුති චිත්තය යහපත් එකක් වේ. සමහරවිට යයි යම් කිසි විදියකට නිගමනය කළ හැකිද? චුතිතිත්තේ අනු කර්මඵල විපාක දෙන හේයින් බවුන් වඩමින් ආර්ය මඟ ගමන් කිරීමේ ඵලයක් තිබේද? මේ මා අවබෝධ කරගත් ආකාරයයි. වරදක් නැතොත් ස්වාමින් වහන්සේගෙන් සමාව අයදෙමි. පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තිරුවන් සරණයි. මෙතෙන්දී අර කර්මේ සහ ස්වච්ඡන්දය අතර ප්‍රශ්නයක් ඇති කරන් තිනවා. සියල්ල සිදුවෙන්නේ කර්මානුරූපව නම් මම භාවනා කරලා මම විනය කරක වෙලා මම ශීලවන්ත වෙලා මම වීර්ය කරලා ඇති වැඩක් තියෙනවද කියන එක වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ කුබ්බේගත හේතුක වාදයත් මේ ස්වච්ඡන්දයත් අතර ඉඩක් තියෙනවා කියලා මට භාවනා කරලා මම මේ යන පාර වෙනස් කරගන්න මට පුළුවන්ද? නැත්නම් සියල්ල කර්මානුරූපද වෙන්නේ කියලා. ඒ පුතෙන් ඒ නිසා ඒ නියත ගතික වාදය කියන්නේ සියල්ල කර්මානුරූපයි කියන එක පිළිගන්නේ නැහැ. කර්මයේ තියෙන 125ක තැනක් නමුත් අනිකුත් සාධක තියෙනවානේ. චිත, උත්තු, ආහාර කියලා. අනේ ඌව සකස් කිරීමෙන් කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේක අර පුංචි කොටසක් වනට වැඩිය පුම්බා දැක්වීමෙන් ඇතිවෙච්ච මනෝ විකාරයක්. නමුත් මේ සංවේගය පහල කරන්න පුළුවන් තරම් එළඹ සිටින් එළඹ සිටි සීයෙන් ගත කරන්න මේක ගත්තනම් ඔය තර්ක කර කර ඉන්න වෙලාවක් නැහැ. සේලම සිට 100න් හිටියොත් චුතිචිත්තේ කොහොමදත් හොඳයි. චුතිචිත්තේ නෙමෙයි ජීවිතේ හිතත් හොඳයි. ඒක නිසා පුළුවන් තරම් මේ සංවේග ඇති වුණාට පස්සේ සැකයට ඉන්ධනයක් කරගන්න යන්න එපා. දෙන්න යන්න එපා. ඒක තමයි අපේ ෂට හිතේ හැටි. පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. නමුත් මේ ඇති වෙන සංවේගය තුළ වහවහ එළඹ සිටීම අප්‍රමාදය සතිය දිනු කර ගැනීම සඳහා මිස මේ ප්‍රශ්න විසඳලා කෙලවරක් කරන්න පුළුවන් කියලා හිතන්නේ. පුළුවන් තරම් ක්ෂණය පැහැර අරින්න දෙන්නේ නැතුව ක්ෂණය උපයා ගන්න උනන්දු වෙන්න කියලා කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ භාවනාවේදී තණ්හා මාන දිට්ටි ප්‍රහාණය වන ආකාරය පැහැදිලි කර දෙන්න. නිර්වන් සරණයි. ඒ ප්‍රශ්නේ ඉතුරු කරන්න අපි ධර්ම සාකච්ඡාවේදී මේ වෙනකොටත් කියවිලා තියෙන්නේ ඒවා අපි ප්‍රශ්න කරුණු කරන ගෞරවයක් වශයෙන් පුළුවන් තරම් ඉස්මතු කරගන්න බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අටසිල් දසසිල් වැනි ශික්ෂාපද බුදුරජාන් වහන්සේ දේශනා කර තිබේද? නැතිනම් පසු කාලයව සකස් කරගත් දේවල්දයි කාරණකව පැහැදිලි කර දෙන්න. කමඩු, ගස් ලැබු, අලිගැට පෙර වැනි දේවල් සවස පානය කිරීම විකාල භෝජනයේ ආයත් වේදයි පැහැදිලි කර දෙන්න. දෙවෙනි කොටසට මම හිතුවා මම එදත් කිව්වා අපේ චන්ද්‍ර මාත්‍යකව ඇති ලේඛනයක් ඒක විකාල භෝජනය පිළිබඳ විස්තර තියෙනවා ඒක ප්‍රසිද්ධ කරන්න. එතකොට ඒකෙන් යම් ප්‍රමාණයකට විස්තර දැනගන්න පුළුවන්. එතකොට ශිල්පද ඒක බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද්දක්ද එහෙම නැත්නම් පසු කාලීන වුණාද කියන එක විශ්වාසය නම් අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද්දක් කියලා. නමුත් ඒක අපිට පරීක්ෂා කරන්න තියෙන සිල් රැකගාම ලැබෙන ආනිසංස මොනවද කියන එකෙන් තමයි. කවුරු බැනෙවත් කමන්නේ නැහැ. සිල්ලක්කාම ප්‍රතිඵල ලැබෙනවා නම් ඒකේ දෝෂයක් නැහැ. ඒක නිසා අපිට සිල්පත රැකලා ප්‍රයෝජන ලැබුණොත් කියන්න පුළුවන් හොඳ දන්න කියන කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. මොකද මේක මටත් හරි. සිල්පත රැක්කට පස්සේ ජීවිතේ කරදරයටපත් වෙනවා නම් මේ කවුරුරි ඔළුව මේ ඔළුව නරක වෙච්ච කෙනෙක් එකක් කියලා කියතයි. ඒ නිසා ඒ සිල්පද පිළිබඳ සැක කිරීම සිල්පද නොරක කරන එක නාස්තික වැඩක්. කිසිසේත් හරයක් ඇති වැඩක් නෙවෙයි. ලොකු සංසී කියලා කියනවා මේ ස්වාමීන් වහන්සේලා ඉන්න කාලේ ප්‍රසිද්ධ වෙච්ච මේ විපස්සනා භාවනා ගැන කතා කරනකොට ඌව බුද්ධ කාලේ තිබුණේ වණෙවි. මෙව මේ පසු කාලීන කියන දේවල් කියලා ඒ කියන්නේ විවේචනය කර කර ඉන්නවලු භාවනා නොකර. ඉතින් බුදුසසුන ලොකු සංසී කියනවා මේ මුලපටන්ම මෙච්චර ගුණානිසංස ලබා දෙන මේ භාවනා ක්‍රමයක් උත්සාහ කරලා බලන්නේ නැතුව විවේචනය කරන ඇත්තන්ගේ මොළ ධාතුව සුද්ධ වෙන්න මොන බේත දුන්නොත් හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. තමන් කරලා බලලා නම් ඒකට වගකීමක් අයිතියක් තියෙනවනේ කරන්නෙත් නැහැ. ඒ වගේ කලියොල ඒක න ගුණ දොස් විචන කරන්න හදනවා. නිසා සිල්පද රැකලා බලන්න. රැකලා ආනිසංශයක්, සීතල ගතියක්, සදාචාරයක්, සભ્યත්වයක්, මනුෂ්‍ය ගතියක් ආවොත් ආයෙ නයිත ගන්න බුද්ධ ආදී උත්තරවන්නාන්සලාගේ වැඩක්. නැත්නම් ශිල්පද රකින්න කාට වැඩි තිබුණාට අමාරු වෙట్లా කරදරේ වැටෙනවනම් එහෙනම් බුදුහාමුදුරන්ගේ නොවෙන්න ඉඩ තිබේ. ඒක තමන් කරලා බලන්න. එහෙම නැතුව මේ කාගෙන්වත් අහලා දෙන උත්තර වලින් වැඩක් නැහැ. මොකද මේ කරලා බලන්න පුළුවන් එකක්. ශිල්පද කියලා කියන එක කරලා බැලීම සඳහා කරලා තියෙන එකක්. කරලා බලලා සංසන්දනය කරලා පස්සේ අපි විනිශ්චයට එමු. පොදු සම්මතිය නම් බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් කියන එකයි. ව්‍යංජනයේ ආහාර පිළිබඳ විස්තරය පැත්‍රකේ මේස්තේ යට දාලා තියෙනවා. නැත්නම් අපි ආරෝස්කටත් යොදලා තියෙන යොමු කරලා තියෙනවා ඒක හැමෝටම දැනුවත් කරන්න. මෙහෙ ඩිස්ප්ලේ කරලා නේද? ඒක පැන්ට්‍රි එකේ කබඩ් එකේ දාලා තියෙනවා. ඒ නිසා කියවන්නේ ඒක අංග සම්පූර්ණ එකක් නෙවෙයි. නමුත් දල උපමාන ටිකක් එකකින් දැනගන්න පුළුවන්. දර්ශාමින් වාස සීලබ්බත පරාමාසය anu බෝධි පූජා වැනි පූජාවන් පවත්වමින් ලෞකික ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගැනීමද නැතහොත් නිර්මාංශ වීම වැනි දෑ අනවශ්‍ය අයුරින් දික්ටි වශයෙන් ගැනීමදයි කාරණික පාදා දෙන්නේ නම් මැනවි. නිර්වාණ සරණයි. එහෙම සිද්ධි සිද්ධි anu සීලබ්බත පරාමාසය දැනගන්න අමාරුයි. තමයි සතිය පිහිටවීම සඳහා යමක් කරනවා නම් ඒවා එතන එතන සාධාරණීකරණය වෙනවා ඒක වටින දෙයක්. නමුත් අසතියෙන් කොයි දේ කරා සීලබ්බත පරාමාසය අසත්‍යයෙන් යුක්තව කරන සියල්ලම සීලබ්බත පරාමාන. ඒ නිසා අය හොතලා ගන්න දෙයක් නැහැ. බල්ලෙක්ගේ අසුචියක් ගත්තාම ඒක මුල හොඳයි, මැද නරකයි, අග හොඳයි කියන්න බෑනේ. පිට කට්ටේ හොඳයි, මැද නරකයි කියන එක කක්කනේ. අසතියෙන් කරන සියල්ලම බලු කක්කා කියලා. හොතලා ගන්න මොකක්වත් දෙයක් නැහැ. දිරෝප නැති බැපොල්ලට වගේ දේවල් තියෙනවා වැඩන්නේ අප්පා. මේ ගන්න දෙයක් නැහැ. මේ බලු කක්කවල තිබුණේ මොකක්ද? අසතිය තිබ්බනම් ඕදල ගන්න කොට ගන්න දෙයක් නෑ. එච්චරයි කියන්න තියෙන්නේ. අප්‍රමාදන එයාට කිසි කෙනෙක්ගේ සරණක් පිටක් නෑ. බෝධි පූජානේ හරකෙක් මරුවා සතියෙන් කරනවා නම් ප්‍රයෝජන තියෙනවා. හරකෙක් මරුවා සතියෙන් කරනවා නම් අඩු ගන්න ඊට පස්සේ නොකරන්න සීවිලවා. හරක් මරන ඕගදනේ බීලා හරක් මරන්න. ඒක මරන්න බෑනේ නැත්තම් කරන්න බෑ ඒ වැඩේ. සීයෙන් කරන්න. අකුසල් කෙරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයක නොකර ඉන්නේ කවුරුත් කිව්වට නෙවෙයි කරන්න බෑ. ඒ නිසා මේක බොහොම සරලව දේශනාවක් තියෙන ඉතින් ඔබ දැන් කියාවි මේ සිහියෙන් මුළු ශාසනයම විශ්ලන්න පුළුවන්ද කියලා බැරි වෙන්න නම් පුළුවන්. නමුත් මේ සිහිය කරන්න පුළුවන් කියලා ගත්තොත් හොඳක් මිසක් නරකක් නම් වෙන්නේ. දැන් සීලබ්බත පරමාස ගැන කියනකොට කියන්න තියෙන්නේ අසතියෙන් අවිචාරවත්ව කරන ඕනම දෙයක් පරාමාශණයට වැටෙනවා. සම්මර්ෂණය නෙවෙයි පරාමර්ශණයට වැටෙනවා. ඒ නිසා සිහියෙන් කරනකොට අපරාධයක් කරත් එයාට ඒකේ වගකීම් ආදීනව ආනිසංස දැනගන්න පුළුවන් නිසා මත්තර නොකර ඉන්න හරි ඒක උදව්වක් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භයංකාර වූ සංසාරෙන් මිදී මාර්ගඵල ලබා ගැනීම සඳහා මෙම භාවනාව ඉදිරියට වර්ධනය කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න. ඒ සඳහා අධ්‍යයනය කළ යුතුම සූත්‍ර දේශනා වෙතොත් අප කෙරේ අනුකම්පාවෙන් දේශනා කරන්න. ඒක කොහොම ඉදීමක් නම් කරදෑගේ මුළු සූත්‍ර පිටකයේම තියෙන හරිය එකක්වත් නරකෙව නෙවෙයි. දැන් කිසිම දනකේම නරක යනව දෙයක් නැහැ. ඒ ලැඩලා ලඳලඳ වෙලාවක ඒක කියවන්නේ ඒකේ දෝෂයක් නැත්තේ නෑ. ඉතින් මෙහෙදිත් අපි කරන්න හදන්නේ ප්‍රීම වෙලාව අරගෙන කරන එකයි. කොහොිට වැඩි දෙන්න ක්‍රමයක් මට තේරෙන්නේ නෑ. මේ යන ක්‍රමයට වැඩි තවත් ඉල්ලනවා නම් ඉතින් මොකද කරන්නේ කොහෙන් දෙන්නේ? එනිසායි කරුණා කරලා මේ මේ දෙන ටික කාලා බලන්න ඊට පස්සේ කතා කරමු. ඒක සාක්කුවේ දාන තව ඉල්ලන්න හදන්න යන්න එපා. සාක්කුවේ දැම්මයි කියලා කියන්නේ දිරවවා කියන එක නෙවෙයි. කරුණා කළ මේක ක්‍රියාත්මක කරන්න. එතකොට චුට්ටි කෙරේ. ගත් ස්වාමීන් වහන්සේ භාවනාව යම් හේකින් සඵල නොවන හොත් මරණ මංචකයේදී දුක දිගට නොගොස් සුගති පරායන වීමට තාක්ෂණික ක්‍රමවේදයක් කරන්න තියෙන ටෙක්නික් එකක් අප කෙරෙහි අනුකම්පාවෙන් සවා දරන්න. භාවනා නොකරන වෙලාවේ අපාය යන්න ඕන ඉන්නේ අපාය. ආයි මැරෙන්න ඕනේ. භාවනා නොකර ගත කරන ජීවිතය කියන්නේ අපායක්ම තමයි. අසුචි නරකයක්. එවන්සයි මරණින් එහාට යන්න දෙයක් නැහැ. මරණයෙන් පස්සේ යකෙක් වෙනවනම් මැරෙන්න ඉසලා තු යකාම තමයි. මරණයට පස්සේ ප්‍රේතෙක් වෙන එක මේ ජීවිතෙත් ප්‍රේතෙක්ම තමයි. මේ ඉන්නකොමත් ප්‍රේතෙක් වගේ. ওই මරණේ මහා ලොකට ගණන් ගත්තට ඒ ලකුණු ටික හොඳට පේන්න තියෙනවා. ඒ නිසා මේ මේ ළඟදී කෙනෙක් අහලා වල තුනා මගෙන් මේ රහතන් වහන්සේලාට ස්වාමීන් වහන්සේ හීන පේන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. මේ ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා. මම රහතන් වහන්සේට මුළු ලෝකෙම හීනයක් ආය වෙන මේ හීන පේන්න දෙන්නේ නැහැ. මේක මේ විකාරයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් අනිදාගෙන ගොරෝ ගොරෝ අහින බලන්න ඕනේ මුළු ලෝකෙම හීනයක්. ඒ වගේ අසතියෙන් ජීවත් වෙන මනසට මැරිලා අපාය යන්න ඕනේ ඉන්නෙම අපාය තමයි. ඒක දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. කරවිලේ ඉන්න පණුවට චිත්ත තේරණයි කියලා හිතනවා. බුත හරි ආසය ඇතුළට කාගෙන යනවා. ගොම්බෙට්ටක් අරගෙන යන ගොමකුරුමිනියා දන්නවද මේ පොක උඩ තියාගෙන ඉන්නේ ගොම්බෙට්ටක් කියලා? දන්නේ නැහැ. ඌට හම්බෙන්නේ ලොකුම දෑයක්ද? අපෙන් නැවෙන නැද්දකින් විතරක් මේ මොකද්ද මේ උස්සගෙන යන්නේ කියලා. ඔය පාරායන් තියෙන ලීලාපෙටි හැම එකම බොහොම ගෞරවයෙන් අරන් යනවා. අපි යනකොට පයින් වැදුනොත් එහෙම හරියට කේන්ති යනවා උන්ට. චූට කීත හැකම ඔබ කියලා මේ අසුචි වලක වැටියන් කියලා ඉතින් දැන්නවත් ඒකේ ඉන්නේ. මේ ආසතියෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ තිරිසං කියන එක විතරයි කියන්නේ. දැනටමත් තිරිසං අපායයි. ඒ නිසා අපි කොච්චර වෙලා මනුස්ස ජීවිතයෙන් මිනිස්සෙක් විදියට කටයුතු කරනවද කියන්නේ සීයෙන් ඉන්න ටික. එහෙම නැති වෙලාදී අපි රාජමාසිකාවක හිටියත් මොන જાති කෙරුවත් තිරස්චාන හා සමානයි ජීවිතේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු තිරස්චාන කියලා කියන්නේ හිස හරහට කියන එක. මනුස්ස කියලා කියන්නේ මනස ඔසවා තබා ගන්න. ඉතින් ඕක තියෙන සතිය තමයි. සතියේ නැතුව ඉන්නගෙන මරණයට පස්සේ මනුස්ස ලෝකෙට එන එක හෝ මරණයෙන් පස්සේ අපායට යන එක කතා කතා කරන්නේ මේ සතිය සහ සතිය නැති එක කියන එක තේරුම් ගත්තේ නැතිකම නිසා ඒ නිසා මේ සියලු ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න පවා සතියෙන් ගත කරන කෙනාට එන්නේත් නැහැ මෙවැනි ප්‍රශ්න අහන වෙලාවට සතියක් නැහැ මේ ප්‍රශ්න කල්පනා කරනවා කියලා කියන්නේ සතිය නෙවෙයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඒකටත් නෙවෙයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ කරුණා කරලා එළඹ 100 එළඹ සිටි 100 වැඩි කරගන්න මිසක් ආ නිකන් හම් වෙනකොට දෙමළ පත්‍රේ බලන එක නෙවෙයි. පත්‍රේ නිකන් හම් වෙන නිසා දෙමළ වුණත් තමයි බලනවනේ කට්ටිය ඔෆිස් වල ඉන්නකොට. එනිසා අහුවෙච්ච අවුලන ප්‍රශ්න අහන එක නෙවෙයි ප්‍රශ්න අහනවා කියන්නේ. සතිය දිනු කිරීමට යන ප්‍රශ්න අහන්න. ඒකට සභාවේ ගෞරවයේ වගේම කාලේ වටිනාකම තියෙනවා. එහෙම නැත්නම් මේ අසතිය ගැන අනම්මනම් ගැන කතා කරන දේවල් වලට මේ වගේ වෙලාවල් ගත කරන්න යන්න එපා. කරායි. දැන් ස්වාමින් වහන්සේ වෙන්න තියෙන දේ දැනෙනවා වගේම හිතෙන දේ වෙනවාද කියලා සමහර වෙලාවට හිතා ගන්න බෑ. හිතපු නිසාද උනේ කියලා සමහර වෙලාවට හිතෙනවා. ඒ වැරදිද? දේරුවන් සන්නයි. හොඳට බලන්න ආනාපානය කරනකොට ආනාපානය දැනෙනවා නම් මේක විශ්ඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කල්පනා කරලා විශ්ඳ ගන්න පුළුවන් නම් බුදුජානනාංශයේ තියෙන චින්තාමය ඥානෙට නිවන කියලා කියාවෙන්නේ. නෝ කවදාවත් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඉවර කරන්න පුළුවන් තැන තමයි ආශ්වාස කරනකොට ආශ්වාස බව දන්නවනම් ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස බව දන්නවනම් ඒක අගේ කරනවනම් මේ ප්‍රශ්නට උත්තර තියෙනවා. නැත්නම් කායිමත් ඇහුවට හරි උත්තරේ ලැබුණත් Tamange අසහනෙ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා මේ බාහිර ප්‍රශ්න වලට උත්තර හිවිලක් අච්චර ලස්සනට අභ්‍යන්තරේ උත්තර හොයන්න පුළුවන් ගතියක් තියේදී නිසා කරුණා කරලා ඒ ක්ෂණය එළඹ සිටීම කරන්න එතකොට මේ ප්‍රශ්නට උත්තර නොබෝ කලකින් ලැබෙන බව නම් සාතික කරලා කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ආනාපාන සතියේ සිත තබාගෙන සිට විටදී වරින් වර ද්වේෂසාගත සිතිවිලි මතුවේ. එමෙන්ම ආනාපාන සතිය නොවඩා විවේකීව සිට විටදීද ද්වේෂය මතුවේ. මාහට වැඩිපුරම දේශය මතුවන්නේ මෑණියන් කෙරෙහිය. ඇයගේ වචනවල යහපත් බවක් නැත. එම වචන මතක් වීමේදී ද්වේෂය හටගනී. මෙයට කුමක් කරන්නද? කන්නාවෙන් පහදා දෙන්න. ඇයගේ වචන මතක් වන විටදී මා නාගයේ කුසේ කිපේ. එය මාහට අන්තරායදායක බව මාහට වැටහි. නමුත් එයින් මිදිය නොහැක. උඹේ දුවත් සිටු මතේට දීග ගිය දිනේ පියාණනුත් මමත් මෙදා විඳ කුබුතුක දැනේ කියලා මතක තියාගෙන තමන්ගේ දරුවත් ওই විදිහම තමන්ට වෛර කරනවා. එච්චරයි. ඔගේ ගන්න තියෙන එකම පාඩම එච්චරයි. දූ අම්මටත් වෛර කරන්න අපේ හිතේ විලජ්ජාවක් නැහැ. හැබැයි අපි හිතනවා නම් දරුවෙක් වදලේ අනේ මෙච්චර මහන්සිලා වදපු දරුවා අනේ මට වෛර නොකරවා නොකරයි කියලා ඒක නිකන් බොරුවක් විතරයි. වැඩියෙන්ම ප්‍රේම කරන තැන තමයි වැඩියෙන්ම වෛරය. ඒ දිගට කිසිම වෙනසක් නැහැ. ප්‍රේමයම තමයි වෛරයට වැඩිය භයානක දේ. ඒ නිසා අපි කෙලවරක් නොදෙන අපාර මේ සංසාරේ නැවත උපන්නොත් මගේම පිය වේවා මගේම පුතු වේවා කියලා කියන්නේ කන්‍යම් මරඤ්ඤම් කියන එකම තමයි. මොකක්වත් නැහැ ඒක නිසා අද අද සමාජයේ බටහිර සමාජයේ හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒක මොන විදියෙන්වත් බේරන්න බෑ. හිත සන්තෝෂ වීම පිණිස මේකත් ඒකට ඔප්පු කරනවා. මේ මේව මෙහෙම සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයක් තියෙනවා. ඉස්සර දරුවන්ගේ ප්‍රේමය, දරුවන්ගේ වෛරය ප්‍රධාන වශයෙන් ගිය පියාට පසුගිය අවුරුදු 30 ශීඝ්‍රයෙන්ම අවදියට හැරමින් යනවා. ඒක ඒක හොඳටම දන්න කාරණාවක්. ඒ නිසා දලයි ළමතුමා නිව්සීලන්තට ආපිලාදී කියනවා ඉස්සරහට යුද්ධ ඇති නොවීමට අවශ්‍ය නම් මව්වරු පරිශ්‍රම වෙන්නේ. අම්මා ළඟට තමයි ද්වේෂය එන්නේ. අම්මා ඒකට ක්‍රියාත්මක කරන ප්‍රදේශයේ හැටියට පවුලේ සමගිය තීන්දුව වෙනවා. පවුලේ සමගිය අනුව රටේ සමගිය තීන්දුව වෙන නිසා අම්මලා දන්නවනම් ඉසර තාත්තා වෙනුවට තිබුණු ද්වේෂය දැන් මයිදිහවටයි එන්නේ කියලා ලুকু ඉවසීමකින් කටයුතු කරන්නේ. ඊට පස්සේ අම්මලාට වෛර කරන දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ මතක තියාගන්න උඹලත් කවදා හරි අම්මා කෙනෙක් වෙච්ච දවසේ උඹ වදන්නේ ද්වේෂය. දරුවෙක් නෙවෙයි. ඒ නිසා අද ඉන්න හුඟක් තරුණ පිටිස් ළඟට ඇවිල්ලා අහනවා දරුවෙක් ඇතිකරන්නද ස්වාමීන් වහන්සේ පාද කියලා. ඒකට මත ප්‍රකාශ කරන අම්මා කෙනෙක් කියනවා දරුවෙක් හදනවා කියන එකයි බල්ලෙක් හදනයි කියන එකයි වෙනයි. බල්ලගෙනලා කන්න දීලා හැදෙනවා ඌ මැරලා යනවා වෙනම එකක්. දරුවෙක් කෙනෙක්ට ලොකු වගකීමක්, ලොකු ද්වේෂයක්. බල්ල වෛර කරන්නේ නැහැ. බල්ලට කොච්චර කරද කියලා බල්ල වෛර කරන්නේ නැහැ. උගේ බලුකම ඒ දරුවා නම් කොහොම හරි කරලා කොන හැව්වේ නැත්තම් අම්මටයි තාත්තටයි උට නිින්ද යන්නේ ඒ දරුකම ඉතින් ඒ වැඩි යුගයක අපි ඉන්නේ අපි අම්මලා තාත්තලාත්මයි අපි දරුවොත්මයි අපි චක්‍රේනේ ඉන්නේ ඒ නිසා ඔය ඕකම තමයි මනුස්ස හිත කියන්නේ ඒක නිසා තේරෙනවා මම මේව කරනපම් මට ඒක හොඳක් නෑ කියලා නමුත් කෙරෙන්නේ ඒක තමයි ඒක නිසා අපි මව් වෙලා පිය වෙලා ගත කරන හැම එකක් තුළම යම් තාක් ප්‍රේම කරා නම් ඒ හා සමාන වෛරයක් තියෙනවා. ඒ නිසා සමහිත පවත්තන බල ඔක්කොටම තුන් සිංහලයේම නෑදෑයෝ අපි ඔක්කොම අවුරු ඔක්කොම පියවරු ඔක්කොම දූ දරුවෝ කියලා හිටගෙන ඔය වෛර ටික බෙදිලා එනවනේ. දැන් මේක නෑ දරුවාගේ ඒකාන්තයෙන්ම තමන්ගේ අම්මට නෑනේ. ඔක්කොම ලම්මලා ඔය ද්වේෂය ටිකක් බෙදලා නිසා මම කියන්නේ මං ඉස්සරහින් නැතික වගේ නෑ යෝ. කවුරු හරි කමන්නේ. මම ළඟ නෑනේ ඒක එක්කත් මට අදාළත් නෑ මට ඕනෙත් නෑ. ඉතිරිපත් වෙච්ච එකට අම්මේ තාත්තේ කියාගෙන ඉන්නවා. ඌ ගියාට පස්සේ බලච්චා මට මොකෝ උට කැන්සරයක් ඇවිච්චා මොකෝ මට උට සුප් එකක් ඇවිච්චා මට මොකෝ. ඉන්නකම් විතර නෑදකමදී. මේ කම්බලේ බුදියා ගන්න හිඟන්නෝ ටික වගේ. පහුවෙන් නම් වෙන්නේ හිඟන්නෝ ටික ඒකතු වෙලා ජොලිය කැත්තා කැඳ ටිකක් ඔයගත්තා ගියා. පහුවෙන්දත් අම්බලමඩ එකතු වෙච්ච හිඟන්නෝ ටිකත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඊට එහා ගිය හැම සම්බන්ධතාවයක්ම දුකක්. එමෙතෝ ජායති ශෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. ඊයම තණ්හාවට කැමති වෙනවා ප්‍රේම වෛරයට අයින් කරනවා කිව්වට දෙන්න එකට එකට. ඒ නිසා මේ කියන කෙනත් මතක තියාගන්න පැවිදි වීම වගේ අභාග්‍යයටපත් වෙන්න උනේ නැත්නම් ළමයි හම්බ වෙනවා. ළමයි හම්බුනොත් ළමයි කියලා වදන්නේ ද්වේෂයක් තමයි. රාහු ජාතම් බන්ධනං ජාතම්. ජීවම භයානකයි මේව කියන එකනේ. මට කීයගේ මොකද මට බඳින්න අදහසක් නැහැ. එහෙනම් මට බය වෙන්නේ. හැබැයි මගේ අම්මයි මම එහෙම කියනකට කැමති නැහැ. මගේ අයියලා අක්කලත් කැමති වෙන එකක් නැහැ. මම මේ මගේ අයිතිය තියාගෙන ඉන්නවා මට ඕනේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් ඒ මම ඔක්කොටම වගේ සලකනවා පුළුවන් තරම් සහෝදරයන්ට සහෝදරියන්ට වගේ එතකොට අපිට ඔය එක එක්කෙනෙක්ගේ තනිකර ද්වේෂයක් එන්න ඔක්කොම බෙදිලා යනවා. ඒ නිසා ධර්මපෞලට එකතු වෙන්න ඒක ඕනෑකම කරගන්න ලේනෑකම අයින් කරන්න. මේ දුක එන හරියක් එන්නේ ලේනෑකමට ඕනෑකමට අපි ඇසුරු කරනවා. යකඩත් තලා ගන්න ඕන නම් කම්මලේ ඉන්න ආචාර්යයට ගිහලා සරුට් එක ගන්න ඌල් ගානක් දීලා තව යකඩ තලා එනකන් ඕනේ. යකඩ තලා ආවට පස්සේ අපිට මොකක් කම්මලේ එන්න ගහපුවා අපිට මොකද? ප්‍රශ්නේ නැහැ. ඒ නිසා අපේ වැඩ ඔක්කොම යන්න ඕනේ පරෝජනේ සලකලා. ඕනෑකම. ලේනෑකමත් එක්ක කරන්න බෑ. මොන જાති ඒ නිසා බුදුජානහන්සේ කැත නැතුව කියනවා ඔබ සත්‍යමත් නම් ඔබ ශාක්‍ය සිංහ පවුලේ ලේනෑයෙක් වෙනවා කියනවා. ඔබ ශාක්‍ය දීතාවක් වෙනවා ශාක්‍ය පුත්‍රයෙක් වෙනවා. ශාක්‍ය පුත්‍රයෙක් වෙන්න ඕනේ නම් ලේනෑයව අයින් කරපන්. ලේනෑයත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මේක ටිකක් දරුණුවට කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතුමා කිව්වේ උඹට උඹට උඹේ අම්මට තාත්තට වෛර කරන්න බැන්න නම් කවදාකවත් මගේ ශිෂ්‍යයෙක් වෙන්න බෑ. දැසර වැඩිනේ. ටිකක් සර වැඩි. උඹට උඹේ අම්මට තාත්තට වෛර කරන්න බැන්න නම් කවදාකවත් මගේ ශිෂ්‍යයෙක් වෙන්න බෑ. බුදුජානනාංශ ඔබ ටිකක් ලාවට කිව්වා මම මගේ අම්මයි තාත්තයි හැඬු කඳලෙන් බලාන ඉඳද්දි මං ගී ගිය අතෑරියයි කියලා. එකම තමයි. මේක ටිකක් බටර් ගාලා කියන්නේ. මම්මගේ අම්මයි තාත්තයි හැඬු කැඳුලෙන් බලන්නේ නැද්දි මගේ තරුණ බත්තර යවවන වයසේ මම ගිහියත් ඇරියා. මේව අපි අකමැති නමුත් චිත්ත නමුත් සත්‍යයි. දීනකම හැමදාම පිළිකාවක්. දීනකම හැමදාම අවුලක්. බඩලවිලා කවදාවත් සන්තෝෂ කරන්න බෑ. ඕනෑකම ඊට වැඩි වෙනස්. ඕනෑකම ඉතින් ප්‍රයෝජනෙ සලකුවාට පස්සේ ඉවරනේ. මිනිස්සු හිතන්නේ ඕනෑකම වගකීම් වලින් පැහැරීමක් යුතුයකම් පිළිගත්තේ නැති ගතියක් සමාජ ධර්මවලට විරුද්ධ යamak කියලා. මොකද එහෙම තියෙන කොහොම සංඝ සමාජය ජීවත් වෙන්නේ? සංඝ සමාජය ජීවත් වෙන්නේ නෑකමට නෙමෙයි ඕනෑකමට මත පමණයි. ලේනෑකම නෑ. ඒක තාම අවුරුදු 2000 යැතිමේ. ඒ නිසා ධර්ම ඥාතිත්වය ලබා ගන්න මේ ඥාතිත්වය මේ වගේ දෙයක් කියූප එකට කාටි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ සභාවකට Tamanට අදහස් හෙලි කරගන්න පුළුවන් වෙච්ච එක මට මතකයි මම බුරුමේ ඉඳද්දී ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලියුමක් දුවක් කියවපු ලියුමක් ඡායරට පරිවර්තනය කරා ඡායරට අදාහ ගන්න බැරුව ගියා. මම ඇමරිකාවේ හිටිය හරි ලස්සන තරුණ වයසේ දරුවෙක් ඇමරිකන් තාත්තම ගෙනල්ලා බාහිර දීලා තාත්තා භාවනා ගුරුවරයෙක් බොහෝ දෙනෙකුට උදව් කරන කෙනෙක්. මේ ළමයා පස්සේ ඒගොල්ලම දන්න විවේක ස්ථානක තැම්පත් කරලා පස්සේ ආ තාත්තට ලියන්නේ නැතුව සයිඩෝට ලියමක් ලිව්වා. ඒකේ කුපිටු තුනක් අතර ලියන අන්තිමට කියනවා මට එකයි ස්වාමීන් වහන්සේ බේරන්න බැරි මම මේ බුරුමෙට ගෙනල්ලා ඔබ වහන්සේට බාර දුන්න තාත්තා පිළිබඳ මට තියෙන ද්වේෂය නැති කරගන්න බෑ. විලෝ යකෙක් හිතන්නේ ඒ ළමයා මේ ගෙනල්ලා සයිඩට බාර දුන්නේ කියන තාත්තා ගැන ළමයා ද්වේෂයෙන් ඉන්න බව. බැලු බලනකොට පුදුම විදිහට තාත්තයි දුවයි අතර පුදුම ඇඳුරුම්කමක් තියෙනවා. ඉතින් සායර මට කීප වතාවක් කියව උඹට ওই බුරුම භාෂාව වැරදිලා ඔය ලියන්නේ උඹ කියන්නේ. ඒ නැත්තම් ඉංග්‍රීසි එක හරියට කියවලා නැතුව ඇති කියලා. මම කනවා මේ ළමයාට කියන්න ඕන පණිවිඩය එච්චරයි. මගේ හිත විවේක වෙනකොට මම මගේ තාත්තා පිළිබඳව අය කරනවා. හැබැයි මම ඒක භාවනාවට අරන් තියෙනවා. ඉතින් කොහොමද අපි මේක හීනයක්ද මේක සත්‍යයක්ද කියලා හිතන්නේ? එවැනි දරුවෙක් වෙනුවෙන් අම්මලා කොච්චර කැපකිරීම කරනවද? කැපකිරීම ලාභිට ලැබෙන්නේ මොකද්ද? මේ ධර්මයට කියා ගන්න බැරි ද්වේෂයක් තියෙනවා. මේ සර්පය අතර තියෙන ද්වේෂය ගැන අපි ලැජ්ජ වෙනවා. බල්ලයි මීයයි අතර තියෙන ද්වේෂය ගැන කනගාටු වෙනවා. නමුත් මේ දරුවෝ එකම දරුවෝ සම්පත් දෙකක් වෙන අතර එවැනි වාතාවරණයක ඉඳගෙන මම මේ ආරණ්‍යක ඉන්නකොට අපි මේ ඇතුලේ ඉන්න අතට රණ්ඩු යනවා අපේ අතට. ගැටු වෙච්ච මං කියන්නේ අම්මලා තාත්තලා අතර රණ්ඩු යනවා නම් මේ එක එක තැන් වලින් උපදිච්ච අපිට රණ්ඩු නොගියොත් තමයි පුදුම වෙන්නේ. යන්න මේපෑ. හැබැයි අපි රණ්ඩු කරනකොට ගෙදර ඉන්න කට්ටිය සන්තෝෂ නැති යන්නම් උන් එහෙ රණ්ඩු කරන්නේ ගෙදර කියන්නේ ගෙදරනේ රණ්ඩු කරන්නේ. දැන් අපි අපිව ගහ බෙලා ගන්න ඔය ඒ වෙලාවට මුට්ටියක් අරන් මුට්ටියකින් දමලා ගන්නවා එච්චරනේ. යන්තම් ගෙදර එමෙසු සන්තසන අනේ ඔය මල වොන්තු ගෙදර හිටියා නම් අපිත් එකයි රන්නේ කියලා. ඔයගොල්ලෝ භාවනා කරනකොට ගෙදර කට්ටිය කොච්චර සන්තෝෂ වෙනවද කියලා දන්නවද? අනේ අම්මේ ගෙදර හිටියා නම් අරක එහෙන් කොක්ක මෙහෙන් ඇතිලිනේ. දැන් මේගොල්ලෝ මට නිර්නාමිකව ස්තුති කළේ වෙනවා ස්වාමීන් වහන්සේ නිවන් දකින්න ඕනේ කියලා. ඇයි ඒ? මේ මල හොත්තු ගෙදර තිබ්බනම් එහෙම කොකුනේ එන උදළු සම අපේ වාහන මැදයන්ද දැන්න බින්දිද්ද ඉස්සනවනේ කියන අපි ඇට ආඩම්බරෙන් ඉන්නේ ඊවල වල තිබ්බනම් මේ තියෙන කොකු ටික ඔක්කොම මෙහෙ මේ මේ ඕගොල්ලෝ මේ ඇවිල්ලා ගහ බැනගත්තත් මට නම් ගාලල්ල මම දන්නවා ගෙවල් වල හිටියත් ඔය ලීගදී හිටියත් ඔය ද්වේෂය ගත කරන්නේ මේක එළියට එන්නම දෙන්න. එළියට දීපු ගමන් සරව තුවාලයක සරවට එළියට ගියාට පස්සේ පුරව තියෙන තුවාලයක පුරව එළියට ගියාට පස්සේ ලොකු සාන්තියක් එනවා. නැත්තම් බුකුරු ගන්න. අපිට පුළුවන් ද බලන්න ගෙදරක තොරක ඉඳදී මේ වගේ විවිධව කතා කරන්න. නෑ. ඒක අසභ්‍යයි. අපේ තියෙන හොඳ පැත්ත විතරක් කතා කරලා ආදරය ගැන කතා කරලා නමුත් ඇතුලේ තියෙන කැකෑරෙන ද්වේෂයක් ඒකේ අනිවාර්ය මනුස්සකම. සත් සුද්ධ මනුස්සකම නෙමෙයි මේ ලියුමක් ලියන්න පුළුවන් ද බලන්න නැත්නම් කාට හරි විශ්වාසයක් නැත්නම් ඒක නරකක් නෙමෙයි හොඳයි නරකක් ගැන කතා කරන මේ ධර්මයට දාලා බුදුන් නොහිටින්ද බුදුහාමරමේ ප්‍රතිපදාවක් අපිට නොදෙන්න කොහෙද අපි ඉන්නේ කාටද වසංගන්නේ කාගෙන්ද හංගන්න හදන්නේ ඉතින් අපි හැම කෙනාම සහෝදර සහෝදර වගේ කටයුතු කරන්න ඒ නිසා මුද්‍රජාන්සේ සඳහන් කරලා තිනවා සමග්ගාණං තපෝසුකෝ භාවනා දුෂ්කර භාවනා ජීවිතේ හරියන්න නම් සමගි වෙල්ලා මේ එකිනෙකාට කුඩුමිටි ස්කාවර හිලව් වගේ නියව ගන්න යන්න එපා. අපි මේ නන්නතර අම්මලා තාත්තලාගේ දරුවෝ මේක වහලයක් හද හිටතර. මදයි මේක කපා කොට ගන්න තු ඉන්න එක, කා කොට වැටෙන්න තු ඉන්න එක. ඉන් යහන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කද්දාකත් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඉන්න සමගි ගැන ඉතාම සතුටු වෙන්න ඕනේ. විශ්වාසා පරමාඥාන. අපි නිකන් විශ්වාස කරනවා අපේ ඥාතිකමක් ඇති වෙනවා. අන්තර ඒ ඥාතිකම ඇතිනම් වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ මම. අසන්නේ පුරාවට තියෙන වැඩවලින් මට පේනවා මම දැකලා තියෙන පද්ධති වලින් උගාක් ශෙනගේ ඉන්න උගාක් වැඩ කටයුතු කරන ප්‍රශ්න උගාක්ම අඩු තැනක් මේක. ප්‍රශ්න නැත්තේ නෑ. උගාක් අඩු තැනක් ඒ නිසා කොන ප්‍රශ්නයක් ආවත් මට පේනවා නෙමෙච්චරනේ තියෙන්නේ මදි මේ හොද්දට ලුණු මදි දවල්. තව ඔයිට වැඩි ඕගොල්ලෝ වලි දාන්න බලන්න. ගහලල්ල. කොහොමදක් ගහලල්ල මොකද මං අපේක්ෂාවක් තියෙනවා මේට වැඩි වලි එන්න ඕන. හැබැයි ඒ වලිය එන්නේ සාකච්ඡා ඉවර කරේ මං කියන මුස්ලිම් මිනිස්සුගේ නෙවෙයි. කතෝලික මිනිස්සුනේ බෞද්ධයෙක් කියන්නේ. ඒකයි ඒකේ ලස්සන. අපි කාකොට වැටෙනවනම් කලු කවුතු වැදලා කනවනම් කවදාකවත් අබෞද්ධෙක් නෙවෙයි. බෞද්ධෙක් නෙවෙයි. බුදුජානනාතික රත්තරන් නැති වෙන සුදු රත්තරන් මිසක්කා තඹ පිටතලුනේ නෙවෙයි. අපි අපින්මයි අපි ඒක කහකොළ වැටෙන ඉතින් මේම කහකොළ වැටෙන තියෙන එක ලොකු දෙයක්. එනිසා පුළුවන් තරම් ඇතුළත නිවන හොයන්න පිටත සාමය හොයන්න. පිටත සාමය විලියෙන් කළ හැකි ඕන දෙයක් කරන්න. ඇස්සිස් මාස්ලෙන්නේ ඕන දෙයක් දෙන්න. හැබැයි දෙන්නේ එක තුල නිවන හොයන්නත් එපා. ඒක නොවනේ මම විතරයි. ඒක අනික් කටියත් කරන්න දෙයක් නැහැ. පිට සඳහා කරන්න තියෙන්නේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා සමගිය වෙනුවෙන් තව කෙනෙක්ගේ හුදු සතුට වෙනුවෙන් සියල්ල කරන්න. එතකොට කොහොමඩක්වත් අපේ ජීවිතේ මේ පළවෙනි බබත් එක්ක වැඩ කරන අම්මා කෙනෙක් වගේ උච්චර දුක් විඳ සතුටක් තියෙනවා. ඉතින් ඒත් එක්ක මම හිතනවා අපේ ඉකිත ප්‍රශ්න සමත්යි අපි පැය පැය තුනනේ 15ක් විතර කල් අරන් තියෙනවා. ඒ නිසා මම මෙතෙන් පරපම් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මනක් සඳහා ඊට පස්සේ අපි තුනට නැවත සාමූහික භාවනාවකට පරියන්ක භාවනාවට එකතු වෙනවා. සීල දනාටව තෙරුවන් සරණයි.